ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ කාලසටහන අනුව අපිට තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් ඉතින් ඒක සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා අපි යන පටන් අර ගන්නවා නමුත් සාදර වෙනවා කාට හරි සභාවට ප්‍රශ්න ප්‍රකාශන ධර්ම මාතෘකා මත කරගන්න අවශ්‍ය නම් ඒ මයික්ස් ලෑස්ති කරලා ඇති ඒ අනුව සම්බන්ධ වෙන විදිහට මුලින්ම මම ආදරෙන් මතක් කරනවා. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සහ කොට්ටිත ස්වාමීන් වහන්සේ අතර ඇති වූ ධර්ම සාකච්ඡාවකදී මාර්ගපරිණෝණ ආબોධය පිණිස පංචපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගන්න අනිත්‍ය දුක්ඛ රෝග ගණ්ඩ සල්ල ආදි වශයෙන් බැලීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා. මේ ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව අදහස් ලබන්න කැමැති කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. කියනකොට මට හිතෙන්නේ එහෙම වැදගත් ස්වාමීන් වහන්සේලා දෙනමක් විචින් මේක අනුමත කළා තියෙනවා නම් ඇයි අපි මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන් බලන්න මේ වැඩපිළිවෙලදී උපදෙස් දෙන්නේ නැත්තේ ඇයි දුක්ඛ වශයෙන් බලන්න උපදෙස් දෙන්නේ නැත්තේ ඇයි රෝග වශයෙන් ගණ්ඩ වශයෙන් සල්ල වශයෙන් බැලිමේ වැදගත්කම හුවා දක්වන්නේ නැත්තේ කියන එක වගේ තමයි මේ ප්‍රශ්නේ පේන්න තියෙන්නේ. ඉතින් මේක දැකීමේ වැදගත්කමක් තියෙනවා. නමුත් බැලීමේ වැදගත්කම ප්‍රවේශමෙන් සාකච්ඡා කරන්න ඕනේ. දැන් මට්ටමකට සති සමාධි වැඩෙනකොට පංච උපාදානස්කන්ධේ නෙවෙයි කොයි එකෙත් වගේ ඒ කියන්නේ රූපී අරූපී සවිඥාන කවිඥාන කොයි එකෙත් පවතින අනිත්‍යත්වය පංච උපාදානස්කන්ධේ රෝග ගණ්ඩ සල්ල ස්වභාවය දකින්න පුළුවන් වෙනවා. නමුත් මේක බලන්ඩ ගියොත් Taman ළඟ අවශ්‍ය භාවනාමය පළපුරුද්ද සති සමාධි නැතුව ඒ බලන බැල්මින් ඔය කියන විදිය ಗುಣ විශේෂයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ මේ මට්ටම පහු කර නැතුව නිවන් අවබෝධ කරන්න බෑ. ඒ මට්ටම අවබෝධ වෙනකොට මේවා එක එකකට එක එක විදිහට පේන්නේ පංච උපාදානස්කන්ධ වශයෙන් සමානලාට සලායතන වශයෙන් සමාන කාට චතු හතර මහ භූතයන් වශයෙන් නැත්නම් 18ක් ධාතු වශයෙන් ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ත 40 ආකාරයක් වශයෙන් ඔක්කොම එක්කෙනෙකුට සිද්ධ වෙන්නේ නැහැ. එක එකනාගේ ස්වරූපෙට සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන ස්වරූපෙට දොර ඇරෙන්නේ Tamange ඒ අවශ්‍ය සති සමාධි සම්පජාඤ්ඤ වැඩෙනකොටයි. එතකොට නම් දකින්නත් පුළුවන් බලන්නත් පුළුවන්. එහෙම නැතුව මෙව බැලීම සඳහා ඉදිරිපත් වීමේදී ගුණ ධර්ම නැතුව ඒව බැලුවට ඒකෙන් මේ තමන්ගේ ගුණ විශේෂයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක අපේක්ෂා කරමු අපි මේ භාවනා කරගෙන යනකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය වැටහෙනවා. ඒක නිසා අනිත්‍ය ලක්ෂණේ වැටහෙනකන් අනිත්‍යානුපස්සනාව කරන්න එපයි කියලා කියනවා. දුක්ඛ ලක්ෂණේ වැටහෙනකන් දුක්ඛානුපසනාව කරන්න අමාරුයි. අනත්තානුලක්ෂණා වැටහෙනකන් මේ අනත් අනත්තානු භාවනාව කරන්න බෑ. විලිරුදා වෙන්න ඉස්සලා තටමැව්වට බබා හම්බ වෙන්නේ නැහැ. විලිරුදා වහාට පස්සේ නම් ටිකක් තටමන්න කියලා නර්ස් නෝනා කියයි. එතකොට තටමකුවම හරියනවා. කරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ගැඹුරු ලෙස වඩද්දී විකාර රූප පෙනීම භාවනා වැඩිවීමට ගැටලුවකි. උදාහරණ වශයෙන් පළමුව තඩි කළු මූණක්. දෙක මාදෙස මහ දෙපස තනි නොතනියට පිරිමින් දෙදෙනෙක්. තුන සුදු ලුංචි ඇඳුමින් සැරසුණු මදසිනාපාන මැදි වයසට ලක් වූ කාන්තාවන් දෙදෙනෙක්. මින්පසු ගැඹුරු භාවනාවට යෑම අතපසුවත් සිත සමාධි තත්ත්වේ බහැර නොවිය උපදේශ ලබා දෙන මෙන් ඉල්ලමි මේවා ඇත්තටම මේ සංඥා ස්කන්ධේ තේරුම් ගන්න අවස්ථාවේදී පහු කරන අවස්ථාවල් අපිට මේ මුළු ලෝකෙම සම්බන්ධ වෙන්නේ සංඥා වශයෙන්. ඉතින් අපි පිටින් සංඥා දෙීම නතර කරනකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඊටත්දී රූප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් අපි දෙන එක නතර කරනෝනේ ඇස් දෙක වහ ගන්නවා ශබ්ද ගණන් ගන්න නැතුව ඉන්නවා මේවා නැති වෙනකොට ඒ ආයතන වැහිලා නැහැ. ඒ නිසා ඇතුලේ තියෙන සංඥා එළියට දාන්න පටන් ගන්නවා. එළියට දානකොට ඒ තමන් අර සංසාරේ ගినాපුවා ආසන්න මතකයේ දිවිච්චෙව්වා නැත්නම් සාමාන්‍ය කෙනෝ හීනකදී පේන දේවල් එළියට එන්න පටන් ගන්නවා. ඒකට මේ සංඥා නිට්යයි සංඥා සුඛයි සංඥා සුභයි සංඥා ආත්මයි කියලා ගත්ත කෙනාට මේ හැම එකකින්ම හැලහැප්පිලි ඇති කරනවා. නමුත් මේව නිකන් වතුර ඇඳපු ඉරි වාගේ, මේව අහස යන වලාකුළු වගේ, ඉතින් මේවා ආවට පස්සේ ඒවට ඒ අගයන් ආඩම්බරයෙන් දෙන එක තමන්ගේ සංඥා ස්කන්ධයෙන් කරන දෙයක්. ඒක කොච්චර ඉක්මනට මැකිලා යනවද කියනවනම් නිකන් වතුර ඇඳ පිරක් වගේ මැකිලා යනවා. අන්න ඒ වගේ තියෙන විපරිණාම ස්වරූපේ වෙනස් වෙන ස්වරූපේ ඒ වගේම එකම මුනත දෙසරක් පෙන්න නැති ගතිය විකාර භාවය අන්න වගේ ලක්ෂණ කොටක් තියෙනවා. ඉතින් මේකේ අනිත් පැත්තක් තියෙනවා. අනිත් පැත්ත කියලා කියන සමහරලාට බුද්ධ රූපම ඇවිල්ලා පේනවා. දෙවන්වන්නලිසෑය එහෙම නැත්නම් ලස්සන මල් වට්ටි පූජාවල් කරපුව කොයි එක ආවත් ඒ දෙකම සංඥාස්කන්ධයේ විකාර. ඒක නිසා ඒක මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව මගේ ආත්මය කර ගන්න නැතුව ඒ වගේ ස්ථාවරයක් ගන්න නැතුව ඒව ළඟ හේතු වෙන්නේ නැතුව සමීපේ වාඩි මේවට ගෙවදින් නැතුව ඉන්න එක තමයි පුරුදු කරන්න ඕනේ. ඒක නිසා මේක මේ නිකන් හරියට ඉස්සරහට වෙන්න තියෙන දුෂ්කරතාවයකට වුණු අභ්‍යාසයක් දෙන්න වගේ. ඉතින් මේ වෙනකොට ලෑස්ති වෙලා යන්න ඕනේ. සමහර වෙලාවට රූප වශයෙන් පෙන්වන වෙලාවල් තියෙනවා බර ගති, හැල්ලු ගති, කම්පන චංචල. වේදනා වශයෙන් පෙන්වන වෙලාවල් තියෙනවා සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. මේ සංඥා වශයෙන් සමහර වෙලාවට මේක සංස්කරණය කරන්න හිතෙනවා. මේක මෙහෙන් තියලා ඒක මෙහෙන් තියලා හැඩ වැඩ ගන්නට සකස්කරනද එහෙම නැත්නම් මේ එකින් එක එකින් එක දේවල් පරිච්ඡේද කරලා වෙන් කරලා දැනගන්න ගතිය මේ විදිහට එක එක ස්කන්ධ භවනාදී එක එක වෙලාවට අවස්ථාව ගන්න. ඉතින් එනකොට දැනගත්තොත් හරි මේ තමයි සංඥා ස්කන්ධේ වැඩ කරන්න හැටි කියලා. ඉතින් මේ භවනාට ගැටලුවක් වෙන්නේ ආදුනිකයට. විකාර රූපෙණියම භාවනාවට වැඩිමිට ගැටලුවකි. නමුත් මේක අනිවාර්යෙන් භාවනා දියුණුවේ ලක්ෂණයක්. භාවනා වැඩෙනකොට එන ලකුණක් ඒක නිසා මේ ඒක බාධා නොකරගෙන ඒතියෙදිත් අර යටින් වාක්‍යයක් දාලා තිනවා අතපසු උවත් හිත සමාධි තත්වයෙන් බැහැර නොවිය අන්නේ සමාජත්වයෙන් බැහැර නොවෙන ගතිය සමාදන් වෙන්න කියනවා මේක ඇවිල්ලා කෝලම් කෙරුවට උසුළු විසුළු උලිහිලි පෑවට පවතින සමාධිය තියෙනවා පවතින සතිය තියෙනවා අනිවැනි සතිය බාධා නැතුව නඩත්තු කරනට වැඩිය ලොකු ගෞරවයක් ලොකු අභ්‍යාසයක් ලැබෙනවා බාධා තියේදී නඩත්තු කරන එක ඉතින් ඒ බාධා විවිධ පැති වලින් ඇවිල්ලා මේ සතිය පන් මේ සතිය පන්නරේ කියලා දෙන්නේ එනිසා ඒක ගැටලුවක් වශයෙන් ගන්න අරකයි අභ්‍යාසයක් විතර ගන්න ඕන මේක භාවනාවේ ඉදිරියට යෑමට තියෙන කඩේ පරීක්ෂණයක් වගේ ආනාපාන සතිය කරගෙන යන අවස්ථාවේ හුස්ම රැල්ල තුනි වී යන බව පෙනේ. නමුත් එසේ දිගටම යවබා අවධානයෙන් දිගටම සිටී. උණුසුමක් හෝ සිසිලසක් ඒ අවස්ථාවේ දැනෙන්නේ නැත. එසේ වන්නේ ඇයිදයි ගෞරවයෙන් පහදා දෙන්න. ඒ කියන්නේ උණුසුමක් සිසිලසක් නොදැනෙන්නේ ඇයි කියනද එනතන් ආස්වාස් ප්‍රසවාසයේ තුනී වෙන්නේ ඇයි කියන එකද පහදලා ඉල්ලන්නේ කියන තේරෙන්නේ නැහැ. එසේ වන්නේ ඇයිදයි ගෞරවයෙන් පහදා දෙන්න. ඉතින් කියන්න තියෙන්නේ මේ වගේ වෙලාවල් වල ලැබුණොත් ඒක දිගටම මේ ජවනිකා ඉවර වෙනකම්ම තුනී වීගෙන යනවා තුනී වීගෙනම යනවා මිසක් එක එක දේවල් අපේක්ෂා කරන්නත් එපා ඒක කොනහඬ යන්නත් එපා ඇයි එහෙම වෙන්නේ කියලා එහෙම ආහන්න අයිතියක් යෝගාවචරයට නෑ යෝගාවචරයට තියෙන වෙනදී ස්වභාව වශයෙන් යථා භූත වශයෙන් එනදී බලනින් එකයි දවසින් දවස දවසින් දවස එක එක මුණත් දකින්නකොට Tamanට තේරෙවි. ඒක දහස්වර බලනකොට තමයි මේකේ අර පිළිච්ච ගතිය, ඒකේ තියෙන මේ අත්දැකීම සම්පූර්ණ වෙන්නේ. ඉතින් එක එක මුණතකට එක එක පිළිමිබුවකට ඇයි එහෙම වෙන්නේ එහෙම වෙන්නේ කියලා තෝරන්න ගියාට ඒක කවදාකවත් මේ ඉවර කරන්නත් බෑ ඒක භාවනාවට කරන අනුග්‍රහයකුත් නෙවෙයි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ එවැනි විමසුන් නුවන් පහළ වෙනවා. ඒ විමසුන් නුවන උදව් කරන්න ගිහිල්ලා අර භාවනාවේ ගලණයට බාධා වෙන්නේ නැතුව භාවනාවේ ගලණය දිකට ගලා යන ගතිය අනුග්‍රහ කරන එකයි කරන්න ඕනේ. ගරු හාමුදුරන් වහන්සේ නමක් හැටියට හෝ ගුරු මෑණියන් වහන්සේ නමක් හැටියට තම ගෝල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ යම් යම් වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් එයාගේ යහපත උදෙසා අවවාදීම අපන්නක ප්‍රතිපදාවට විරුද්ධ වේද ඇත්තටම අපන්නක ප්‍රතිපදාවෙන් උත්සාහ කරන්නේ අනුන් හදන්න ගිහිල්ලා කාලයේ යෙදවෙන එකට වඩා ඒ වැරද්ද හරහා Taman දකින්නේ මේ මනුස්සයාගේ වැරද්දක් දකින්නකොට ඒකෙන් පේනවනේ ඒක නිසා සමාජයට වෙන හානිය, ඒ පුද්ගලයා ගැන අගතයට වෙන හානිය. ඒකෙන් අපේ සර්වචනසේ දේශනා කළා තියෙනවා මේ අනුමාන සූත්‍රය කියලා එකක්. ඒ නිසා තමන් ගුරුවරයෙක් වශයෙන් හරි මේ නිකන් වැඩිහිටියෙක් වශයෙන් තව කෙනෙක් වැරද්දක් දකින්නකොට තමන් කරලා නැති නිසා ඒ කරපු නිසා එයාගෙන් සමාජයට වෙන හානිය, එයාට මත්තට වෙන හානිය තමන්ට දැක ගන්න පුළුවන්. ඒතකොට බලානින් මනසට එන හැඟීමක් එනවා. මෙයා මේ වැරද්ද කරන නිසා මට මොකද හිතෙන්නේ කියලා. එතකොට හිතන්නේ කවදා හරි මං ওই වැරද්ද කෙරුවොත් එයාට එහෙම තමයි හිතෙන්නේ. එච්චරයි. ඒක තමයි අපි ඉස්සර කරන්න ඕනේ. එහෙම කරන ගමන් ඒ පුද්ගලයා ඇවිලි ගියොත් ඔබතුමාට හෝ ඔබතුමියට මේ ප්‍රශ්න තීරුම් ගන්න ගතියක් තියෙනවා. අනුනා කරලා මට ගව මට හිතසුව පිණිස මට උපදේශයක් දෙන්න කියලා ඒක දෙන්න ඕනේ. ඒකට අපිට අයිතියක් නැහැ ඒක නොදී ඉන්න. නමුත් Taman විහිං පවර ගන්න එපා මං අරය හදන්න ඕනේ මෙයා හදන්න ඕනේ කියලා. ඒ පුද්ගලයා පැවරුවොත් අතහරින්නත් එපා. ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක් තමයි තව කෙනෙක් ඇවිල්ලා පවරන්නේ ලොකු විශ්වාසයක් ඇති වුණාට පස්සේ. ඒක වුණත් පුළුවන් තරම් පැකිලිලා කරන්න කියනවා. මොකද Tamanගේ වැඩවලට බාධා නොවන විදිහට. ඉතින් ඒකලි වලලා තමන් පුළුවන් තරම් ඒ සඳහා වෙලාව අරගෙන අනුන්ගේ වැරද්දෙන් හරි කමන තමන් බෙද හැදෙනවා නම් මත්තට හම් වෙයි ඔයිට වැඩිය ගරුසරු විදියට මේක හදන්න එහෙම නැත්නම් මේ අනුන්ගේ ඒව දිහා වැරදි හදලා බලන්න බලලා හදන්න යන එකේදී අර මගේ දොරේ ගහලා තිබුණා කොහින්ද ගෙනාවා අනුන්ගේ ඇදේ දකින්න එක තමයි උඹේ වැරද්ද කියලා එච්චරයි. ඉතින් ඒ වැරද්ද තියෙන තාක්කල් අනුන් හදන්න Tamanට සුදුසුකම් නැහැ. Tamanට බලන්න පුළුවන් ඉන්නෝනේ මෙහෙම තමයි ලෝකේ හැටි. මේ හේතු ධර්ම මේ ඵල ධර්ම මෙහෙම කරුවොත් මෙහෙම වෙනවා. ඒක බලලා හදන්න යන මට්ටමට යන්නේ නැතුව බලන්න ඉන්න පුළුවන් නම් මහා ලොකු දියුණුවක්. නමුත් ඒ පුද්ගලයා ඇවිල්ලා කිව්වොත් ඔබතුමාට පේනවා ඔබතුමීට පේනවා මම පිළිබඳව හොඳ වෙනත් දර්ශනයක් කරුණාකරලා මට උදව් කරන්න කිව්වොත් එහෙනම් කරන්න ඕනේ. එහෙම නැතුව මේ අනුන්ට උපදෙස් දෙන්න යෑම වග දද බල වගකීමක් කරගන්න යන්න එපා. කරගත්තොත් විශේෂම යෝගාවචරයේ වශයෙන් හරි අමාරුයි Tamanට වෙලාවෙන් කරගන්න. හැම කෙනාම වැරද්දක් කරපුවාම Tamanට හිතර දෙනවා. අනුන්ගේ වැරදි වලින් තමයි චිත්ත පීඩා ගන්න. ඉතින් කවදාකවත් ස්පාසුවක් නැහැ ලෝකේ. ඒ නිසා ඒවට මේ මේ ඇසත්තේ අන්ධෙක් වාගේ, කන් ඇත්තේ බීරෙක් වාගේ පුළුවන් තරම් ගත කෙරුවට. ඒකට කවුරුත් දොස් කියන්නේ නැහැ. ඒක තමයි අපන්නක ප්‍රතිපදාව වෙන්නේ. එහෙම නැතුව ලදලඳ අවස්ථාවේ මේ අනුන්ගේ වැඩවලට ව්‍යාපෘත වෙන්න ගත්තොත් අර වටිනා කාලේ මේ සීමිතව තියෙන වටිනා කාලේ නැති වෙනවා. නමුත් මේ ඒ ඇත්තන්ගේ පැවරුමක් තිබුණොත් වගකීම් මිෂ්ටි කිරීමක් වශයෙන් කෙරුවට කමක් නැහැ. නැත්තම් අනුන්ගේ අඩුපාඩු බලන එක අඩුපාඩුවක් කියලා තමන්ගේ තියෙන අඩුපාඩුව කියලා හිතා ගන්න. අනුන්ගේ අඩුපාඩු දකින්න එක තමයි මගේ අඩුපාඩුව. කවදා හෝ මෛත්‍රියෙන් ඉන්නවා නම් ඒක හාගත්තත් අඩුපාඩුවක් නෙවෙයි ලෝකයේ හැටි කොහොම තමයි කවදාකවත් මේක මට්ටම් කරන්න බෑ මොනම જાතින් අපි උපදෙස් දෙන්න ගියත් මේ ලෝකයේ සියල්ලම හරියට යන්නේ නැහැ ඉතින් ඒක දිහා තීරණ කරගන්න ඕනේ අපිට පුළුවන් හරියක් තියෙනවා බැරි හරියක් තියෙනවා ඉතින් ඒ නිසා හැම එකකෙම දුක් කරදර ගන්න පටන් ගත්තොත් විශේෂයෙන්ම බාහිර දැකලා ඒක ලොකු තමන්ගේ තියෙන විවේකයට එහෙම නැත්නම් මේ උද්දේකලාවට බාධා වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒක බාධා කරගන්න නැතුව කරන්න පුළුවන් සමාජ සේවාවක් නැත්නම් පරිහිතකාමී සේවයක් පන්නක ප්‍රතිපදාවට විරුද්ධ වෙන්නේ නැහැ. මෛත්‍රී කර්මස්ථානයේ වැඩිමේදී මුලින් තමාට මෛත්‍රී කිරීම පරිදි ක්‍රියාවක්ද? ඒ පරමාර්ථ ධර්මයට විරුද්ධද? අපි මේ වැඩපිළිවෙලේදී මේ ප්‍රශ්න ගන්න යන්නේ මොකද හේතුව අපි අරගෙන තියෙනවා සත්‍ය වඩන එකයි අපේ ප්‍රධාන දේ. එතකොට මේ වගේ අනික් කර්මස්ථාන ගැන අපි කතා කරන ගත්තොත් ඒ සත්‍ය වැඩීමට හිතව දානින් යෝගාවචරගේ හිත් එහෙම දුවනවා. ඒක නිසා අපි මේ වැඩේට අපි යන වැඩේට අදාළ නැති අතුරු දේවල් විශේෂයෙන් මේ වගේ අර භාවනා වැඩමුළු වලදී මඟ අරින්න ඕනේ නැත්නම් ඒක මේ එක එක දිශාවට අපේ සාකච්ඡාව මෙහි වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් අපිට ඕන කරලා තියෙන්නේ පරමාර්ථය දිහාවට යොමු කරගන්නයි. ඒ නිසා මම මේ ප්‍රශ්නය මේ වෙලාවේදී ඉස්සරහට ගන්නෑ. ගරු ආම්ජන වංශ අරුණ නැගීම සිදුවන්නේ අලුයම කීයටද මේක ඇත්තටම මේ දවස් තුනෙන් හතරෙන් වෙනස් වෙනවා දැන් අපි පහු කෙරුවේ ජූලයි 21 මම හිතන අඩුම කෙටිම දවස ඊට පස්සේ දැන් ආයෙත් දැන් යන්නේ දුර පායි පායි 30 ඊට පස්සේ ආයෙ දැන් ටික ටික ටික ටික මේ 5යි 35 40 ආදි වශයෙන් වෙනස් වෙන නිසා සංඛ්‍යා වංශලාට වෙනම කැලෙන්ඩරයක් තියාගෙන ඉන්නවා මේ මාසෙන් මාසෙට අරුම වෙනස් වෙන හැටි ඒකත් ඇත්තටම කියන අවුරුදු 100ක් විතර සංසන්දනය කරලා බලනකොට අවුරුදු 100 ඇතුළතත් වෙනස් වෙනවා. නමුත් අපි දැනට වාර්ෂික කැලෙන්ඩරය මේ සම්මතියක් වශයෙන් අරගෙන තියානිනවා. බුරුමේ තියෙනවා මේ මාස දෙකෙන් දෙකට විනාඩි 10 10 වෙනස් කරලා හදපු චක්‍රයක්. නිකන් දල වශයෙන් ඒක දක්වලා තිනවා. ඒ වෙලාවට තමයි උදේ ගෙඩිය ගහන්නේ. මෙහි මෙහි භාවනා කරගෙන හිටියොත් මේක පහට ඉඳගත්තොත් මේ දවස්වල පහමාට ගෙඩිය ගහනවා එහෙනම්. ඒ ගෙඩිය ගහන්නේ හැමදාම අරුණට. ඉතින් ඒක මේ අරුණ වෙනස් වෙන විදිහට gediya ගහන දවසත් වෙනස් වෙනවා. මම හිතන්නේ දැන් 5:30ට ගහන්නේ කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප භාවනා කරගෙන යන විට ලැබෙන අත්දැකීම් දකින්නේ ස්වාමීන් වහන්සේට දන්වා සිටින්නේ ගුරු උපදේශයක් ලැබේදෝ යන අදහසින් එසේ නොකර දකින අසින විඳන අනික් හැම දෙයක් මින්ම එම අත්දැකීම්ද දිත්තේ දිත්තේ මත්තන් ආදි වශයෙන් සලකා එතනින්ම අත්තර දමන්නද සිදුවෙන අත්විඳින හැම දෙයක්ම මම නොවේ මගේ නොවේ මගේ ආත්ම නොවේ සලකා ඉවත් තමන් න සිදුවෙන දේ පිළිබඳව උපේක්ෂාන් බලා සිටින්ද ගුරු උපදේශ බලාපොරොත්තු වෙත්තේ කුමන අවස්ථාවන් හිදීද මේ විදිහට ඇත්තටම ditthi ditta මත හරි මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන එක හොඳට වැඩ කරන්නේ එළඹ සතිය තියෙන කොටයි සිහිය එළඹිලා තියෙනකොට තමයි එහෙම නැත්නම් මේ Taman විඳි කළ යුතු වගකීමක් වෙන වෙලාවට ඕක මගේ නෙවෙයි මම නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා පැත්තකට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒකකොට ඒක කරන්න ඕන. කරාරින්න නෙමෙයි මේක පාවිච්චි කරලා තියෙනම සතියෙන් ඉන්නකොට නම් තේරෙනවා ඒ සතිය වැඩි වීම සඳහා යුතු අයුතු කියන එක ඒකට කියන්නේ යුත්ත මුත්ත ප්‍රතිභාණය කියලා. ඒ ප්‍රතිභාණය හැටියටයි පාවිච්චි කරන්න තියෙන්නේ. මේක මේ මේ මේ දිටි දිට මත්තන් කියන එක හෝ නැත්නම් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන එක බෞද්ධයන් සඳහා කියප එකක් නෙවෙයි යෝගාවචරයන් සඳහා කියලා තියෙනවා. භාවනා කරන්නන් සඳහා එතකොට ඒ ඒ මට්ටමට සංස්කාර ධර්ම දිහා බලනද තමන් ආඩ්‍ය වෙලා තියෙන උනේ සමාධියේ සතියේ ආඩ්‍ය වුණාට පස්සේ තමයි මේක අපිට යොදා ගන්න පුළුවන්. හැමදාම යොදා ගන්නවා කියන එක පොදුවේ කියන්න අමාරුයි. ඒක නිසා උපේක්ෂා වෙනවා කියන එකත් ඒ විදිහට අනවශ්‍ය තැන්දි උපේක්ෂාවට කියනවා අඥාන උපේක්ෂාව කියලා. මෙතෙන්දි ඕන කරලා තියෙන්නේ తත්‍ර මජ්ජත්තත උපේක්ෂාව. තමන් අලුතෙන් සංස්කාර ඇති කිරීම, නූපන්න කුසල් උපදින වෙලාවල් වල ඉවත් කිරීමල තමයි අපි මේ වක්‍රමයේ පාවිච්චි කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පයේ චලනය හොඳින් දැනෙන අතර මේ ක්‍රියාව සත්‍යයක පුද්ගලික කරන ක්‍රියාවක් නොව හේතුඵලයකින් හේතුඵලයක් ලෙස වැටේ. හේතුඵල ක්‍රියාවද වේගයෙන් වෙනස් වෙන ක්‍රියාවලියක් බව අවබෝධ වේ. මේ නිවැරදි ලෙස සක්මන් කිරීමක්ද මේවා මේ වචන පාවිච්චි කරාට මේ වචන වලින් ඇඟ වෙන දැන වෙන අත්විඳින අත්දකින්න දේවල් වලින් පැනලා ගිහිලා තියෙන මේ ප්‍රකාශනයේ සත්‍යයක පුද්ගලික කරන ක්‍රියාවක් නොවන බව වැටහෙන්නේ කොහොමද කියලා කියන්නේ. ඒක කියලා නෑ මේ කිරිතන සත්‍යයක පුද්ගලෙන් නෙවෙනවයි කියලා. හේතුඵල හේතුවක ඵලයක් ලෙස වැටේ කියනකොට මොන හේතුව නිසා මොන ඵලයේද කියන නිදර්ශන දෙන්න ඕනේ. නිදර්ශන දෙනකොට නම් මට ඒ අත්දැකීමට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැතුව මේ මේ වචන පොත්වල තියෙනවා. නමුත් ඒක Tamange සක්මන හරියනවද වැරදිනවද කියලා බලාගන්න මූලධර්ම වලට කතා කරලා බෑ. අත්දැකීමට සම්බන්ධ කරන එකයි අපි කමටහන් සුද්ධ කරනකොට කරන්නේ. එනිසා මේ වගේ මේ සම්මුති වචන මේ ශාස්ත්‍රීය වචන ඒව පාවිච්චි කරලා හරියන්නේ එතෙන්දී Taman අත් විඳින හැටි අත් දකින්න හැටි මේකට ඇතුල් කරා නම් ඒක බලලා කියන්න පුළුවන් මේ අත්දැකලාද කතා කරන්නේ නැත්නම් පොත් බලලාද කියලා. මේ ටික කතා කරන්න භවනා කරන්න ඕන ඕන කෙනෙකුට මේක පොතක් බලලා කියන්න පුළුවන්. ඒකෙන් එච්චර මේ sannivedanayak වෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ ප්‍රශ්න අහනකොට පුළුවන් තරම් Tamanට හොඳට වැටහෙන වෙලාවක අත් විඳින අත් ලක්ෂණ දේවල් පුළුවන් තරම් කමඨාන් වාර්තාවට ඇතුල් කරන්න උත්සාහ කරන්න. එතකොට මේ කියවන එක්කනට ඕජාව හම්බ වෙනවා. ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ඕනේ තොරතුරු මේක ඒක සූක්ෂම විදිහට මඟ හැරලා තියෙන මේ ප්‍රශ්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ ආධුනික යෝගීන් වන අප ගැන අනුකම්පා කර නිවැරදි ඉඳගැනීමේ ඉරියව්ව පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් කරුණාන් ඉල්ලමි දීර්ඝායස ලැබේවා. ඇත්තට මෙහෙම නිවැරදි ඉරියව්වක් ඔක්කොටම පොදු ඉරියව්වක් නැහැ. ප්‍රශස්ත එක නම් කියන්න පුළුවන් පద్මාසනය කියලා. මේ මේ පිළිමේ තියෙන්නේ සුඛාසනයේ පద్මාසනය තමයි හොඳම. නමුත් ඒක මේ සතිය වැඩිවීමට ඒකාන්තයෙන් උදව් කරනවා කියලා කිසිම සම්බන්ධයක් නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ පහසුවෙන් වාඩි වෙන එකයි. Tamange මේ කයට දැනෙන පහසුව ඒක නිසා නිශීදති පල්ලංකම් පර්යංකේ වාඩි වී කියන එකයි කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා පොදුවේ ඔක්කොටම මෙහෙම මේ ප්‍රශ්නේ මේ පැත්තට දාන්න පුළුවන්. දැනට මේ ලියන එකනා දැනට ඉඳ ගන්න ක්‍රමයෙන් හම්බෙලා තියෙන කරදරේ බාධා මොකද්ද කියලා කියනනම් උත්තර දෙන්න පුළුවන්. දැන් මෙහෙම කරනකොට මට මෙන්න මේ මේ පිළිදෙට බාධා වෙනවා. මේ මේ විදියට ඊට ඇරයත් වෙනකොට ඒ පුද්ගලට විතරක් විකල්පයක් දෙන්න පුළුවන්. නැත්නම් පොදු ඔක්කොටම මෙන්න මේ විදිහට පාඩි වෙන්න ඕන කියලා කියන්නේ කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක නිසා මේ අනුකම්පාව නැති නිසා නෙවෙයි මේ කරන්න බෑ. ඉල්ලුවාට දෙන්න දෙයක් නැහැ. මම අවුරුදු 30ක් විතර භාවනා කරනවා මට තාමත් ෂුවර් නැහැ කොයි එකද හරි. ඒ වෙලාවට ඒ ඉරියව් මාරු කර කර මාරු කර තමයි මාත් මාත් යැපෙන්නේ. ඒ නිසා කොයි එක කෙරුවත් බාධාවක් නැහැ. සත්‍ය වැඩිවීමට උදව් කරන එක කරන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ලබා දුන කමඨහන අනුව ආනාපාන සති වැඩිවීමට හුස්ම රැල්ල දකුණු නාස්පුඩුවේ ඇතුලේද තවත් වෙලාවකදී වම් නාස්පුඩුවේ ඇතුලේද ඇතුලින් පිටීම දැනේ. ඒ ඒ අවස්ථාවන් හිදී එලෙස මෙනෙහි කිරීම සුදුසුයි පහදා දෙන ලෙස කරනවෙන් ඉලා සිටීමේ ඇත්තටම හුස්ම රැල්ල මෙනෙහි කරනකොට ඇතුල් වෙනවා පිට වෙනවා කියනවා මිස ඇතුල් වෙන තැන මෙනෙහි කරන්න ඕනේ නැහැ. වමනා වමනාස්පුඩුව මේක දකුණාස්පුඩු කියලා එහෙම අවශ්‍ය නැහැ. හුස්ම රැල්ල විතරයි මෙනෙහි කරන්න ඕනේ. නමුත් අර විස්තර දැන ගැනීමෙන් පේනවා දැන් වැඩේට බහැලයි කියලා. දැන් අල්ලලා යන්නේ කියලා. ඒක නිසා තොරතුරු හොඳයි. නමුත් මේක මෙනෙහි කිරීමට කිසිම වෙනසක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙනෙහි කරන්නේ පොදු සම්මුති වශයෙන් ඇතුල් වෙනවා පිට වෙනවා. නැත්නම් ගන්නවා හෙලනවා. නැත්නම් ආස්වාස ප්‍රසවාස කියලා. හැපෙන තැන දැනෙනවනම් වෙනස් වුණාට කමක් නැහැ. ඒ ඒ වෙලාවේ ඒ ඒ ඇතුළීමට පිටවීමට අනුව ඒ දැනෙන තැන පිළිබඳව විවුර්ත භාවය වැඩි කරගන්න. මෙනෙහි කිරීමට මේක පටලවා ගන්න යන්න හොඳ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කිස් ගහක්සේ දිගටම බලාගෙන යනසේ ලැබුණු උපදේශය අනුව එසේ වැඩි වෙමි. ආශ්‍රස් ප්‍රසවාස සියුම් වී ගොස් ආලෝකයක් සමග ඈතින් බුදුරජාන් වහන්සේගේ ශ්‍රී හස්තේ රතු පාටින් දුටුවා. ඉන්පසු ආලෝකයක් සමග ශ්‍රී හස්තයේ යයිසුමා බෝධීන් වහන්සේ ළඟ නැවතත් දුටුවා. ඒද ක්‍රමයෙන් නැතිව ගියා. සමාධිය තිබුණා පසු හුස්ම නැති බව දැනී ගොස් ඒ දේශ බලා සිටින විට හුස්ම වැටෙන බව දැනෙන්න පටන් ගත්තා. මෙසේ කරගෙන යෑම නිවැරදිද? යන විදියට නම් එච්චරම වැරද්දක් කියන්න බෑ. ඒ නිසා ආනාපානි නැති වීගෙන යනකොට අර වගේ ඉස්සලා කිව්වා වගේ අර කළු පාට මූණු අනම්මනම් පේන්නත් ඉඩ තියෙනවා මේ වගේ බුදුහාමුදුරු මත් වෙන වගේ පේන්න තියෙනවා මේ ඔක්කොගෙම කරන්නේ තමයි සතිය කඩන එක තමයි වෙන්නේ හොඳ එක ආවත් නරක එක ආවත් තමයි තියෙන ඒව අස්සෙන් ඒ අතරතුරෙන් පුළුවන් තරම් ආනාපාන චේන සතිය නඩත්තු කරන්න ඒ වෙලාවේ සුබ නිමිති ආවත් අසුබ නිමිති ආවත් නිමිත්ත නිමිත්ත වශයෙන් තේරුම්ගෙන මූල කර්මස්ථානයත් එක්ක පුළුවන් තරම් හිත පවත්වන්න උත්සාහ කරන්න මේ කියන විදිහට එහෙම වෙලා තියෙනවා මොකද මේ පසුව හුස්ම නැති බව දැනී ගොස් ඒ දෙස බලා සිට විට හුස්ම වැටෙන බව දැනෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ හුස්ම 100%ක් අනතර කරලා නැහැ. ඒ නිසා මේ යන ක්‍රමය හොඳයි කියලා තැයින්ට ආරක්ෂාකාරීව කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ විස්රාම වැටුපක් හිමියායක පැවිදි වූාට පසුව මුදල් පරිහරණයෙන් වැළකී සිටීමට නම් විස්රාම වැටුප පිළිබඳ කෙසේ පිළිපැදිය යුතුද? බද්ද ගිණුවකට යොමු කළත් ඒ සඳහා වැටුප්පත අසංකලිතෝන හේයින් ඒ සුදුසුද අපි මෙහෙනම් ඒක සුදුසු නෑ කියලා අපේ මේ විච්ච සිද්ධියකදී අපේ ලොකු සාංශ කියේ විශ්‍රාමබැටු කොමසාරස්ගේ ලියුමක් ගෙනත් දෙන්නයි කිව්වා මට විශ්‍රාමබැටු එපාය කියලා ගත්ත ලියුම බාරගත්තයි කියලා. එහෙම නැත්නම් ගන්න බෑ මොකද බද්ද ගිනුමකට දැම්මත් මේ විශ්‍රාමබැටුවට තමන් අසං කරන නිසා. ওই ඥාන වීර ස්වාමීන් වහන්සේ ඥානමෝලි ස්වාමීන් වහන්සේ කියන දෙපළම ඉන්දියා එංගලන්තේ හමුදාය වැඩ කරපු ඇත්තේ ගරු සේවාවේ නිසා මෙහා ආවට පස්සේ ඒගොල්ලෝ යන යන හොයාන ගිලා තානාපති මාර්ගයෙන් ඒ විශ්‍රාම වැටුම දෙන්න මේ එංගලන්ත ගවර්න්මන්ට් එක බැඳිලා තියෙනවා. එතැයි ඥානවිද ස්වාමීන් වහන්සේ ඒ බුන්දල හිටියට විශ්‍රාම වැටුම දෙන්න තානාපති කාර්යාලයෙන් කවුරු හරි යන්න ඕනේ දෙන්නේ. ගිහිල්ලා මේ ශාංශේ මැරිලා නැති බව සාතික් කරන්න ඕනේ. ඒ ශාංශ කියලා තියෙනවා ප්‍රසිද්ධ වශයෙන් මට එපයි කියලා. නමුත් එපයි කිව්වට නොදී ඉන්න ආණ්ඩුවට බලයක් නැහැ. ඒ වගේ මේ පුද්ගලෙක්වත් අරයට දෙන්න කියලා ඒකට දෙන්නත් ආණ්ඩුවට බලයක් නැහැ. ආණ්ඩුව බැඳලා තින්නේ මේ පුද්ගලයාගේ වයසක වයසට ගිය කාලේ තිබෙන සුභසිද්ධිය. ඒක නිසා මේ ඇවිල්ලා පුද්ගලයා මැරිලා නැති බව විතරක් ආණ්ඩුවට වාර්තා කරලා යනවා. මොකද පුද්ගලයා ඉඳද්දිම මේ මරුණට පස්සෙත් දිගට හොරට විශ්‍රාමතුන් ගන්න ක්‍රම තියෙනවා. විඤ්ඤා ඉන්න බවට අසන ගහලා. ඉතින් ඒ නිසා කාටවත් දුන්නට පස්සේ ඒ මනුස්සයා මොන කරයිද දන්නේ. ගාන්මන්ට් එකේ නෑ. ඇත්තට ගාන්මන්ට් එකට ඕන වුණත් විජම ලොකු බණ්ඩාර මහත්තයා හිටියේ මහත්තයා කියලා තිබුණා මේ අපිට උදව්වක් කරන්න පුළුවන්. නමුත් නීතිය හැටියට ඒ පුද්ගලටයි ගෙවන්න. නිසා ඒ පුද්ගලයා ලියලා ඒකේ කොපි පහක්වත් දෙන්න ඕනේ. එයා ලියලා දුන්නොත් මට විශ්‍රාමයට ගෙපයි කියලා ඒ ක්ලාක් බොහොම සතුටින් බාර ගන්නවා. බාලා ඒක ලියුමේ මේ මේ ලාච්චුවේ දාලා එදාට ෆෝම් එක අසං කරලා මිනිහා දානවා. ප්‍රශ්න ඇදින අසන ගහන කෙන තියෙන දැන් මට පස්සේ හරිම කැමැති එහෙම කියනවනම් ආ බොහොම හොඳයි පැවිදි වෙනවා අපි උපරිම සහයෝගය දෙන්න කියලා ක්ලාක් ලියුම බාර ගන්නවා. ඒ නිසා ක්ලාක්ටත් දාන්න ඕනේ සීසීටත් දාන්න ඕනේ ස්රොෆ් එකටත් දාන්න ඕනේ භාණ්ඩාගාරයටත් දාන්න ඕනේ දෙපාර්තමේන්තු ලොක්කටත් දාන්න ඕනේ ලියුම් පහක් ගහන්න ඕනේ. නැත්තම් ඒ ඒ ලියුම ඇත්තටම ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට ඒ ලියුම අහිං කරන්න මේ මේ විශ්නම් වැටපු IT එක්කනාගේ ඉල්ලීම ප්‍රමාණවත් නැහැ. මොකද ඒ තරම් එක බරවත් givisුමක් තියෙන්නේ. ඒ නිසා මේ පෙරදි වැඩ කෙරුවොත් පස්සේ එලවෙලව දඬුවම් කරනවා. හම්බ කරන්න ගියොත් FI වට හරියන්නේ නැහැ. එලවෙලව කනවා. එලවෙලව කනවා. ඉතින් මොකද කරන්නේ? ඒකයි බුදුහාමුදුරුවෝ සර්පයයි කියන්නේ. භයානක දෙයක්. අපි දන්නේ හම්බ කරන්න අමාරුයි කියලා. හම්බ කරන්නේ අතාරින ගිය දවස් තමයි දෙල්ලම තියෙන්නේ. ඒ පුදුමාකාර අමාරුවක් තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ නැවත භවයක් ප්‍රාර්ථනා නොකරන නමුත් මේ ආත්මයේදී මාර්ගඵලයක් අවබෝධ කරගන්න නොහැකි වොහොත් අප විසින් ප්‍රාර්ථනා කළ යුත්තේ කිනම් ආත්ම භවයද යන්න කරුණාවෙන් පහදා දෙන්න. හැකි ඉක්මනින් නැවත නිවන් දැකිය හැකි මිනිස්යන්ට මිනිස්යෙන්ට පමණක්ද ඉතින් මේවට තමයි ප්‍රපංච කරනවා කියලා කියන්නේ මෙන්න මේකට. ඒ කියන්නේ අපිට කිසිසේත්ම තීන්දුව කරගන්න වැඩි විනිශ්චය කරගන්න වැඩි දේවල් ගැන හිතනවා මේකට ක්‍රමයක් ඇති කියලා. ඒ මොකටද මේ ලාභෙට? වෙන දෙයකට නම් කමන්නේ මේ තියෙන්නේ මට මේ ආත්මේ කරන්න බෑ. බැරි වුණොත් suppose in us ඉතින් මේවට කියන ප්‍රපංච කරනවා කියන්නේ මම විශේෂීෂ්ඨ නෙවෙයි. තමයි මොනවාක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් මේක ගැන කල්පනා කරා කියලා කවදාකවත් කිසි තැනකට යන්නේ නැහැ. ඒක නිසා දැනගන්න ඕනේ මේවා මේ මේවා අතහැරලා දාලා මේ වෙලාවේ මේ ගන්න හුස්ම වටිනවා. ගන්න හුස්මට හිත යොදන එක වටිනවා මේවා කිසිදාක ළඟා වෙන්න බෑ. ඒ නිසා මේ වගේ දේවල් උගව දෙනෙක් හිතනවා මේ සදාචාරය එහෙම නැත්නම් මගේ මේ මේ පරිත්‍යාගශීලී භාවය එහෙම නැත්නම් මගේ තියෙන නුවණ මේ සේරම වංචනික දාන මේ වංචනික ස්වરૂපයෙන් මතුවෙන්නේ වර්තමාන මොහොත අංජබජල් කරන එක තමයි මොන්න විදියකින් හරි වර්තමාන මොහොතේ තියන දෙන්නේ දැනුමින් හෝ සද්ධාවෙන් හෝ මොකෙන් හරි දෙයත්කොටම දැනගන්න ඕනේ. ඔකියා හොදලා ගන්න දෙයක් ඇත්තේ නැහැ. මේකට තමයි ප්‍රපංච කරනවා කියලා කියන්නේ. ඒ නිසා ඒ වෙලාවට ඊට වැඩි හොඳයි තමන්ගේ මූල කර්මස්ථානට හිත යොදන එක. ඒ ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පැහැදිලි සරල බසින් ධර්මදේශන අප වෙත පහදා දෙන දහම් කරුණු භාවනාදී අත්දකින්න අවස්ථා අපටම ආબોධ කර ගැනීමට මහත් උපකාර වේ. ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳී ගිය පසු ඒ නිරීක්ෂණය කරන විට විදුලි පංකාවේ ශබ්දේ කෙමෙන් නැති වේ. අවට ශබ්ද කෙරෙහිද අවධානය අඩු වී ඉතා ශාන්ත භාවයකටපත් වේ. මේ අවස්ථාව ළඟා වූයේ කීපවරක් ඔබ ආංශික උපදේශ අනුව භාවනාව කරන නිසා ගරු ස්වාමීන් වහන්සේ මෙවැනි ධර්ම දේශනා උපදේශ වලින් අප සෑම ඉදිරියට නිවැරදි මාර්ගයට යොමු කිරීමට තව තවත් ශක්තිය ලැබෙව වහන්සේගේ ධර්ම කටයුතු සීල ආකාරයෙන්ම සාර්ථකව. මේවා ඉන්නේ සාමාන්‍ය තව දවස් දෙකක් ගිහිල්ලා. රිට්‍රීට් එක ඉවර වෙගෙන එනකොට ওই වගේ ඒවා තමයි. මේ ටික කල්ැතු ආපු ලියුමක් <laughs> වැරදිලා. තැපල් කාර්ය කලින් ඇවිල්ලා. කරු ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී වඩාත්ම සුදුසු වන්නේ වේගයෙන් සක්මන් කිරීමද එසේ නැත්නම් හිමින් සීටේ සක්මන් කිරීමද යන්න පහදා දෙන්නේ. මම මේක සභාවෙන් ඇහුවොත් සභාව මොකද කියන්නේ? සක්මන් කිරීමේදී වඩාත්ම සුදුසු වන්නේ වේගෙන් සක්මන් කිරීමද එසේ නැත්නම් හෙමින් සීඩුවේ සක්මන් කිරීමද යන්න පහදා දෙන්න. ඔය මයික් එක ළඟ තියාන මට කතා කරන්න. ස්වාමින්වහන්ස අවසරයි ඒක තවම තවම පෞද්ගලිකව දෙන්න මයික් එක එකක් වේගෙන් වෙන්න පුළුවන් තව කෙනෙකුට හිමින් වෙන්න පුළුවන් ඒ මගේ අද. ඔව් තව තව කවුද ඒක පිරිසිදු කරන්න හෝ තව මම හිතන්නේ අරමුණේ හිත තබාගෙන සක්මන් කිරීම තමයි ඉතින් මොකද කියලා මම. ඒ කියන්නේ අරමුණේ හිත තියෙනවා නම් වේගෙ මොකක් වුණත් කමක් නැහැ කියලා. තව තව ඒකට මේ අනිත් කටට ඇහෙනවද ඒක? ප්‍රශ්නකාරයත් ඇහෙනවද උත්තර උත්තර ලැබෙනවද නැහැ. ස්වාමීන් වහන්සේ මට හිතෙනවා පටන් ගන්නකොට ඇති වෙන වේගයක් ක්‍රමක්‍රමයෙන් සක්මන් භාවනාව කරගෙන යනකොට ඇති වෙන වේගයත් වෙනස් වෙනවා. ඒ ඒ අවස්ථාවේ හැටියට වේගය අඩු වෙන්න පුළුවන් මුලට වඩා. මේක තවත් පැත්තක් පෙන්නනවා. තවත් මේක මේකට මේ පිරිසිදු කරන්න නැත්නම් මේ ඍජු කරන්න කවුරු හරි කැමතිද මට ඉදිරිපත් කරන්න. මට දැනෙන්නේ Tamanට සාමාන්‍ය තම විදිහට සාමාන්‍ය වේගයෙන් පටන් අරගෙන යනකොට ඉබේටම අඩු වේගන ඒ යන එකට එහෙම අන්න ඉඳ තියලා දැන් නැවතිලා ඉඳ ගන්න හොඳයි කියලා හිතනවාම ඉඳ ගන්න ඉඳගෙන භාවනාවට පරියන්ක භාවනාවට යොමු වෙන එක හොඳයි කියලා ඒක නිසා මම මේ ටික පැටලෙන්නේ නැති වෙන්න කියලා මම ඉදිරිපත් කරන්නේ විනාඩි 5ක් එහාට මට ඇවිදින්න භාවනා නොකර. එහාට මෙහාට නිකන් ওই ඇවිදයිද බලන්න මොකද්ද ඇඟේ වේගය කියලා. ඒ වෙලාවේ මෙනෙහි කරන්නත් එපා, ධක්මන කියලා හිතන්නත් එපා, නිකන් හක්කලම් කරනවා. ඊට පස්සේ හරිනම් දැන් මට ට්‍රැක් එකේ කවුරුත් බාධා වෙන්නේ නැහැ. තමන්ට මූත්‍රා කරන්න යන්න වතුර බොන්න අවශ්‍යතාවයකුත් නැහැ. දන්නවනේ. ඊට පස්සේ ඒ ඇඟ තෝරගත්ත වේගය තියෙනවනේ. ඒ වේගය අනුව වමට දකුණට හිත යොදන එකයි තියෙන්නේ. මට මන්ට කියන විදිහට එතකොට වැඩියෙන්ම වමක් දකුණක් පාසා හිත පැවැත්වීමට කළ යුත්ත කරනවා. වේගය මොන විදිහකින්වත් බාධා කරන්න බෑ. 100%ක්ම ඇඟට බාර දෙන්න. ඒ නිසා විනාඩි 5ක් විතර එහාට මෙහාට ඇවිදින්න භාවනා නොකර සාමාන්‍ය වචනෙන් කියනවා. එතකොට තමයි Tamanට අහුවෙන්නේ යායුතු වේගය. නැත්තම් මේක මම ප්‍රශ්න කරගන්නවා. ඉතින් එහෙම කරගෙන යනකොට සමහර විට වේග වෙන වෙලාවලුත් එයි. සමහරට තැම්පත් වෙන වෙලාවලුත් එයි. ඒ දෙකෙත් ඇත්තටම මෙහෙම විය යුතු කියලා එකක් නැහැ. එන්න එන්න එන්න අනිවාර්යයෙන්ම වේගය අඩු වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම වේගය වැඩි වෙන්න ඕනේ එහෙමකුත් නැහැ. ඒ තමන්ගේ ඇතුළත හිතේ ක්‍රියාකාරීත්වය අනුව කයට ඒ ලැබෙන උද්වේගය අනුව කය ඒක සමබර කරගන්නවා. අපිට ඊටාමත්ම සංවේදී මෛත්‍රී හැඟීමක් තියෙන්න ඕනේ කය ගැන. කයට මොකද්ද පහසු? ඒ පහසුව තමයි අපි සාතික කරන හැබැයි අතරමැද සතිය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳවත් වග වෙනවා. හොඳයි. සක්මන් කිරීමේදී භාවනා වැඩෙන්නේ කෙසේද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මේ නිල්ලමි. උදරේ පිම්බීම ඇකිලිම කිරීමේදී ධාතු මනසිකාරයේ සිදුවන අයුද පහදා දෙන්න. මේ මට පිටනවා මේක මේ අර මූලික උපදේශ පන්තිය ඒ හරියට හිතට අරගෙන නැති නිසා ඇති කරන මේ ඇතිවිච්ච මේ සැකයක් එහෙම නැත්නම් විශ්වාසයේ මධිකමක් තියෙන්නේ. ඒ නිසා සක්මන් භාවනාවේදී භාවනා වැඩෙන් වැඩෙන්නේ කෙසේද කියනට වැඩිය සතිය වැඩෙන්නේ කෙසේද කියන එකයි දැනගන්න ඕන කරලා තියෙන්නේ. Tamange හිත අරමුණු වලින් පිට අරමුණට යන්නේ නැතුව මේ පියවරේ වමේ දකුණේ වැඩි විට විස්තර දකින්න පුළුවන් නම් ඉතින් ඒක හොඳ ලකුණ සතිය වැඩෙන බවට. අනිවාර්යයෙන් සරල උපමාන තමයි අපි තීරුම් අරගන්න ඕනේ. මේක සතිය වැඩිම පිළිබඳ උදරේ පිම්බීම හැකිලිම කිනමෙති ධාතු මනසිකාරයේ සිදුවන අයුරු පහදා දෙන්න මම මේ කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ තමන් උදරේ පිම්බීම හැකිලිම බලනකොට පේන්නේ මොකද්ද කියලා මට කියන්න. එතකොට මේ වචන ටිකෙන් මට අල්ලලා දෙන්න පුළුවන් ධාතු මනසිකාරය මම දන්න දැනුමේ. ඉතින් මෙහෙම නැතුව මේ මේ තපල් මාර්ගික ක්‍රමයට භාවනා උගන්වන්නට අමාරුයි. කවුද කැමති මේ ලියපේකන කැමතිද? උදරේ බිම්බීම හැකිලිම කිරීමේදී ධාතු මනසිකාරයේ සිදුවන අයුරු පහදා දෙන්න කියන ප්‍රශ්නෙට දැනට කරන්න බිම්බීම හැකිලිම නම් කරනකොට දැනට Taman අත් දකින්නේ මොකද්ද කියලා ඉදිරිපත් කරන. එතකොට ඒක හරහා පැහැදිලිවම ධාතු මනස්කාරයට පොට පෑදෙනවා. ඒ ඒ කට උත්තරේ නැතුව ඉදිරියට යන්න බෑ. ගරු ස්වාමීන් වහන්සේ සිල්මෑණියකු ලෙස විසඳාගත යුතු ප්‍රශ්න කිහිපයක් අහන්න අවසරයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව් ලෙස ශාරීරිය මහන්සි වෙන අපිට පැවිදි විට කළ යුතුමද? ශරීරයෙන් මහන්සි වෙන එකක් නෙවෙයි ඕන කරලා තියෙන්නේ. ශරීර ව්‍යායාම වෙන එකක් අපේ විවස්ථාපති ලොකු chance දීලා තිනවා යෝගාවචරය විසින් තමන්ගේ වැඩ තමන් විසින් කළ හැකි සීළු වැඩ කර ගැනීම සුදුසුයි කියලා. කිසිම විදිහකට දෙවන්නේ අපේක්ෂා කරන්න එපා. දෙවන්නේ අපේක්ෂා කෙරුවොත් අපේ මහානකම බාල්දු වෙනවා. අපි තියෙන්න ඕනේ තමන්ගේ වැඩ ටික තමන් කරගන්න. භික්ෂුන් වහන්සේලා වශයෙන් සමාජලාට අමු ගස්කොලන් කඩලා කඩන එක පස්හාරණ එක වගේ වැඩ අවලංගු කරලා තියෙන එකට අවශ්‍ය වෙනවා. ඒත් සාමාන්‍ය රෝරුන්ට ඒක ඇති වෙන්නේ තම තමන් වැඩ තම තමන් බලාගන්න. ඇඟ මහන්සුණයි කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇත්තටම මහන්සි නොවීම නිසා නම් ප්‍රශ්න වෙනවා. එතකොට තමයි ඔය ඩයබටිස් කියයි බ්ලඩ් ප්‍රෙෂර් කියයි ඒ හිතන මහාන වෙච්චාම අතප්පට අතත් තියාගෙන පැවිද්දත් හරියයි මොකද්ද නිවනත් හම්බ වෙයි කියලා. ඒ මුකුත් නැහැ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරලා තියෙන වැඩවල බලනකොට පින්න පාත යන්න ඉස්සර වෙලා. සිවුර ඇඳගෙන හැම කුටියක් ගානේ ගිහිල්ලා බලනවලු ඒ ශාංශර දොරවල් වහලා දාලා ගිහිල්ලාද බඩුවිලේ දාලා ගිහිල්ලාද සිවුරු ඇතුලේ දාලා තියනද ඔක්කොම කරලා යනකොට පින්න පාත යන්න වෙලා නැතිද. සිවුර ඇඳ ගන්න වෙලා නැතිද. ආනන්ද ස්වාමීන් වහන්සේ බුද්ධ ජානන්සේ කරුණාකාරණ සලකලා රැය තුන් සැරයක් කුටිය වටේ ඇවිදිනවලු. දෙසට කරන්න ඉස්සලා ළඟලු. ඒ තරම්ම යෙදී කටයුතු කරන්නේ ආයේ මේකේ මේ මේ කිසිම සීමාවක් නැහැ. ඒක නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේ අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ වැඩේ සංඝයට ගැලපෙන්නේ නැහැ කියලා උන්ද බුදුහාමුදුරුවෝ අඳුර නැති කෙනෙක් කියලා. බුදුහාමුදුරුවෝ කියන්නේ සියලු දෙයකම සුදුස්ස රහත් වෙනවා කියන්නේ සුදුසුකමක් ලැබෙන එකක් මිසක් අපි පැවිද්ද කියනවා කියලා නුසුදුසුකමක් ලැබලා නැහැ. ඔය ඕනම කෙනෙක් කරනවට අපටත් කරත හැකි. ඒ නිසා දන්නේ නැති බිස්නස් වලට ඇඟිලි තියන්න එන්න එපා කියලා තියෙනවා. අපි දන්නේ මහානකම. අපි දන්නව කරන්න පුළුවන් බැරි කවුරුත් ඇවිල්ලා බොකරපන් හිටගෙන ඉඳ ගනින් කියන්න ඕනේ නැහැ කියන එක කියනවා. සියලු වැඩ ටික කරනවා. මම දැක්ක එක දසක් මේ වගේ වෙලාවට 70 40ක් විතර ඒ මේ කැලේ සෙන්ටර් එකේ ඉඳලා ආවා. යටට ඇඳගෙන හිටපුවක සම්පූර්ණ තෙමිලා. යටට අඳනයක් ඇඳගෙන හිටියේ ගලවල දැම්ම ගියා টয়ලට් එකට ආවා ඊගා ධර්ම සාකච්ඡාව වෙනකොට පැය එකමාරක් ගියා. වතුර ටිකක්වත් ගිලම්පස ටිකක්වත් මොකක්වත් නැහැ. එතකොට පේනවා ඔය සාමාන්‍ය කෙනෙක් කරනා වගේ නෙමෙයි ඇදින ඇදිල්ල කෝච් එන්ජින් එක වගේ තමයි එන්ජින් එකට පරණ තිබුණේ අර ගල්ලමුරු එන්ජින් එක රත් කරගත්තට පස්සේ නිවන්නේ නැහනේ රෑ දවල් අදිනවා ගල්ලකුරු දැම්මට පස්සේ ඉත නිව්වොත් ආයි ස්ටාර්ට් කරන්න බෑ ඒ නිසා බ්‍රහ්මන් සාමුද්‍ර කියලා තියෙන්නේ ඕනම කෙනෙක්ගෙන් අහුවොත් භාවනා කරන්න බැරි මේ රස්සාවින්ද කියලා. පැය කීයක් වැඩ කරන්නද? මාසුමානයකට 40යි. අපි එහෙම පැය 24ම දවස් 7ම මාසෙම අවුරුද්දම ඒ ස්වාමීන්චගේ වැඩක් තියෙනවා මම දැකලා තියෙනවා මේ මෙතන දැන් ටෝක් එකක් දුනා ඊගාව තව පැය දෙකකින් සිංගප්පූර යනවා ඊළ ටෝක් එකක් දීලා ඊගාට අනිත් තැනකට ගිහිල්ලා එනවා මම එදා හම්බෙන්න යන වෙලාවේදී කැනඩාවල එක්කෙනෙක් ඇවිල්ලා හරියට බලපෑම් කරාමට හම්බෙන්න යන මට ඕනකමක් තිබුණෙත් නැහැ පස්සේ මට අපොයින්ට්මන්ට් එකක් දීලා තිබුණා විනාඩි 15ක. ඒක හරි අසාධාරණයි. ඒ වගේ ස්වාමීන් වහන්සේ නමක්ගේ විනාඩි 15ක් ගන්න එක. හම්බෙලා ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මං ගැන බලන්නේ නැතුව ඇවිල්ලා මං යනකොට පොතක් නිකුත් කරනවා අස්සම් කර කර පොලිමේ සෙනඟ. මං දැකුවා නැගිටලාවා. ඉතින් මට හරි මොකද වගේ. මට වැඩි වැඩි මල්ලේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ සමා වෙන්න අපේ අපොයින්ට්මන්ට් එක වෙන තැනක මම වැඩ පටන් ගත්තා කියලා. ඊට පස්සේ මං කව සාන්ද්‍ර මේ දායකයාගේ අවශ්‍යතාවය නිසා මං ආවේ ඇත්තටම ස්වාමීන් වහන්සේට කරදර කරන්න ඕනේ නැහැ. ඔබ වහන්සේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඇවිල්ලා තියෙන පැය 20 ගානක ට්‍රිප් එක ඉවර කරලා. ආපු ගමන් මේ වැඩ පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා නෑ මම පර්ත් වල ඉඳලා හදිසි වැඩකට එන්නම කියලා සිඩ්නි ගිහිල්ලා සිඩ්නි වල ඉඳලාලු මේ ආවේ. හිතා ගන්න බෑ ජෙට් ලැග් එකවත් වෙහෙසක්වත් මොකක්වත් නෑ දෙපරසූර ඇඳගත්තා එහෙම ගහගත්ත ගමන් සමහරට පැය 24. ඒ නිසා ඉවයිදී මේ පුළුවන් තරම් බලන්න ඕනේ ඉදිරිපත් වෙන හැම කටයුත්තකදීම තමන්ගෙන් වෙන්න තියෙන කාරණා කරගන්න වගේම කිසි දෙවන්නේකින් අපේක්ෂාවක් නැතුව කරගන්න පුළුවන් මැට් එක සේරම කරගන්න තරමට දවස ඉවර වෙනකොට එරියස් නැහැ. බැලන්ස් නැහැ. වැඩ ඉවරයි. ඒක තමයි පුරුදු කරගන්න. මම උදව් කිරීමට සිටින කෙනෙක් මට උදව් කිරීමට සිටින කෙනෙක් කෙසෙල් වලින් හදන පානයක් හවස ඉලන්පසල ලබා දෙනවා. ඉලෙක්ට්‍රිසිටි නැති නිසා හැන්දකින් පොඩි කර දෙන්නේම පහනේ කැලිසම ගැනීමට සිදු වෙනවා මේක වැරදිද මේක ඇත්තටම උපසම්පදා භික්ෂුණියකට ඕ භික්ෂුවට ගැලපෙන්නේ පල්ප් එක ගන්න බෑ පෙරහංකටින් පෙරලා තමයි ගන්න කියලා තියෙන නිසා යම් විදියකට මේ පල්ප් එකට කියලා කියන්නේ මදේ කොහොමද කියන්නේ පල්ප් කියන එකට පෙරලා ගත්තොත් හරි ඒ කිසල්ගේ කැලේ තිබුණොත් කැප නැහැ ඉතින් නමුත් සාමනීර සාමනීරියයිට ඒක එච්චර බරපතල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අපිට නිතර කියන පැවිදි වූ අය ගතකල යුතු හිඟාගෙන කරන ජීවිතය ගත කිරීම නිතරම උත්සාහ කරනවා. නමුත් සමහර විට මට පූජා කරන දේවල් තබා ගන්න වෙනවා. තව කෙනෙකුට නැවත පූජා කරන ලෙස හෝ ලබා දෙන අදහසින් වුවත් මෙචේ මට දැනට තියෙන දෙයක් හෝ අල්පේක්ෂ ජීවිතේන අනවශ්‍ය නැති දෙයක් පූජා කරන විට මා විසින් ඒ ප්‍රතික්ෂේප කළොත් කමක් නැද්ද? එසේ කිරිමිති දෙන කෙනාගේ හිත නොරදෙන ලෙසේ කරන්නේ කෙසේද? ඇත්තටම මේ පැවිද්දයි තීන්දුව කරන්න ඕනේ පූජාව දෙන්න නෙවෙයි දෙන්න දුන්නට ඒකට වග කියන්න ඕනේ පැවිද්දා. ඒ නිසා බුදුජානක සඳහන් කළා තියෙනවා මොන જાතියක් පූජා කරත් බාර ගන්න එක Taman අතේ තියෙන්නේ. බාර ගත්තට පස්සේ Taman සාසනික වශයෙන් වගකීමක් වෙනවා. ඒ බාර ගත්ත දෙයට සද්ධාවෙන් දෙන දේ විනාශ කරුවොත් සද්ධා දෙය විනිපාතයට වැටෙනවා. ඒ නිසා කෙලින්ම කියන්න තියෙන්නේ ඇති ඔයින් යහට දුන්නොත් මට මේක කරගෙන යන්න බෑ. ඒ නිසා ඔය ඥානවීර ස්වාමීන් වහන්සේ අට පිරිකරෙන් උත්සාහ කළා තියන බෑ. පස්සේ පිරිකර 12ක් තියාගෙන ඉඳලා තියෙනවා. අට පිරිකරට අමතරව තාම මොනද හතරක්. ඊට පස්සේ කවුරුරෙලා පූජා කරොත් ඒ ශාන්ති කියනවා මේ 12න් එකක් මොනවාරි ගන්න දැන්. මම මම මෙච්චරයි කියන්නේ. මේක මම ගමනට යන්න ඕන මෙච්චර එකල තියෙන නිසා මම මෙහි ආවා. මට හරි ආසාවෙන් හිටියා මම දවසක් කෙනකොට වත මම එන දාන්සාලට එනකොට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා ආගන්තුක ස්වාංශනම. ලයිට් ගිහිල්ලා පෙට්‍රල් ලම්ප පත්තු කරලා තියෙනවා මම දැක්ක පිටියේ හේම නැල්ල වැටලා තියෙනවා. එහෙම හේම නැල්ල පේනවා මට යනකොට කවුද කියලා මම ළඟට ගිහලා බලනට අඳුරන්නේ නැහැ. ඊට පස්සේ මම බැඳලා කොහොම ස්වාංශ ගිලම්පස ගත්ත ධාරීමේ කියලා හුවට පස්සේ මේ මම මේ ලොකු ස්වාමීන් වහන්සේ බලන්න හම්බෙන්නේ තනිටියේ මේ දැන් වන්දනා කරලා ඉවර වෙනකන් මම කිව්වා දැන් වන්දනාන ඉවරයි මම ගිහින් පොඩ්ඩක් කතා කරන්නද කියලා. ඊට පස්සේ මම කොහොමද කියන්නේ? ඥානවීර කියන්නකෝ කිව්වා. එතකොට මම දැනගත්තා ස්වාමීන් වහන්සේ කියලා. පස්සේ ඉතින් වන්දනා කළා ගියාට පස්සේ ලොකු ස්වාමීන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මට කියනවා ওই නමට පුළුවන් නම් ඉහිලා ඒ නමකින් අහන්නලු මොනවා හරි එකක් පිළිගන්න කියලා අපි. මොනවා හරි එකක් පිළිගන්නේ කියලා අපිට කලාතුරකින් හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඔය මේ ගම් මාතලේ ඉඳලා පයින් එන ගමන් මේ මේ යන්නේ වීසා ගන්න. අවුරුදු 5කට සැරයක් තමයි වීසා දෙන්නේ. ඒතර ජනවරි පෙරේදී අස්සම් කරලා දෙනවා ස්පෙෂල් පර්මිෂන් එකට. ඊට පස්සේ මං ගියා රෑ. ඉතින් සන්තෝෂයි මට මේ ශාන්ති කියලා ගියාට පස්සේ මං කො මේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් මේ මට පයින්ඩයක් ලැබුණා ස්වාමීන් වහන්සේට ආපු එකේ පිළිගන්න කියලා. මට නම් මොකක්වත්ම ගන්න විදියක් නැහැ. මොනවාක්වත් පිළිගන්න විදියක් නැහැ කිව්වා. ඉතින් මම ඉතින් කරබන ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ නිසා මට බෑ කියන්නත් බෑ එහෙනම් පෙරහංකඩයක් ගෙනත් දෙන්නයි කියලා කිව්වා. ඊට පස්සේ ඒත් ඊට පස්සේ මට කතා කරන්න එපා ඉස්සලාව කොක්ක ඉල්ලලා යන්නයි කියලා කිව්වා. ඒ පෙරහංකඩයක් විතරයි බාරගත්තා. මගේ පැත්තෙන් බලනකොට මට දෙන සේරම මම බාරගන්නවා. කිල්ලෝරක් නැති කෑදරකමක් තියෙනවා. මොන මගුල ගෙනලා දැම තත ගහනවා. අනේ මෙහිම තණ්හාවක්, අනේ මෙහිම ආසාවක්, ඉතින් මං හිතන්නේ ඔය කවුරු හරි පාවිච්චි කරන්නේ නැති වෙයි කියලා හරි කසලා දෙන මිසක මයි ළඟ කිසිම මම අහන්න මේ ප්‍රශ්නේ අහන්න තරම්වත් වටින සුද්ධ පුදුද්දසෙක් නෙවෙයි මම. මේ කියන්නේ මට අහුවෙච්ච දේවල් මම කරන්නේ ඔක්කොම මේ රේක්කයක් දාලා ඇදලා ඇදලා ගන්න එක තමයි තියෙන්නේ. නමුත් මේ එසේ කිරීමේදී දෙන කෙනාගේ හිත නොර්ධෙන් ලෙසයි කරන්නේ කිසිද ඥානවිර සාංශය හරීම දක්ෂයි. කවදාකවත් හිතර දෙන්න කතා කරන්නේ. එයා කියනවා මම ගමන් යන්නේ. මට මේ පාත්‍රයට වැඩි ගෙනියන්න බෑ මේක ගත්තොත් මට මොකක් හරි විසි කරන්න වෙනවා. මම ළඟ තියෙන්නේ මෙච්චරයි. ඒ නිසා මම මේ ඊට පස්සේ ආව නැත්නම් මම මේකට දැන් මොකද කරන්නේ? අලුත් සිවුරක් පූජා කරපුවා කියන දැන් මේකට මොකද කරන්නේ? එයාගෙන් ගැළපෙන උත්තරයක් නොලැබුණොත් එයා කිව්වොත් මේක ඉරිදා තියෙනක නෑ. ඉතින් මට ඉරිච්ච එක මට සතුටුයි. මම අහගෙන ඉඳගන්න එක සතුටුයි. ඉතින් ඒකකොට මේ නිහඬ බණක් තමයි කියවෙන්නේ. දැන් තියෙන්නේ උන්තුර මතක තියානින්න පැවිදි වෙච්ච පැවිදි වෙන්න බලාපොරොත්තු වෙන අය. දැන් තියෙන ප්‍රශ්නේ ප්‍රත්‍ය සම්බන්ධය තියෙන්නේ ප්‍රත්‍ය වැඩිකමේ මිසක අඩුකමේ නෙවෙයි. මේ රට දුෂ්කරයි රට ඇත්තටම හරි අමාරුයි මිනිස්සු හම්බ කරගෙන ජීවත් වෙන්නේ. ඒ වුණාට භික්ෂුවට අද වෙලා තියෙන ප්‍රශ්නේ ලාභ සත්කාර වැඩිකම. ඒක දරා ගන්න බෑ. කවදාක හිතා ගන්නවත් බෑ අපි ඇවිල්ලා මෙහෙම පහත් මධ්‍යම පන්තික පුද්ගලයන්ගෙන් ඇතිවෙච්ච අම්මලාගේ තාත්තලාගේ දරුවෝ. ආවට පස්සේ මේක හක් කාලා දුන්නාම අරකක් දෙනවා මේකක් දෙනවා ඕ ඔෆර් කරපුවාට පස්සේ අපි මැනේජ්මන්ට් දන්නේ නැහැ. මේ වගේ වස්තු ආවම පරිපාලනය කරන රැදී චාතනත් එකතු කරනවා මෙතනත් එකතු කරනවා එතන වේයෝ කරනවා මෙතන කූඹි කරනවා මෙතන මීයෝ කරනවා. ඉතින් අන්තිමට වෙන්නේ මොකද? අල්ලි අවුලක්. ඒ කියන්නේ වරණාව ශෝෂණය කියන එක අපි ළඟ නැහැ. පරණවශෝෂණය කියලා කියන්නේ තමන්ට ඕන දේ විතරක් ගත්තා අනිත් එක ගන්නෑ. ගහක් කොලක් වුණත් ඒවා සර්පේ සතෙක් වුණත් කද්දාක බඩගින්න නැත්නම් ගොදුරක් ගන්නෑ. සතේ මරන්නෙත් නැහැ. බඩගින්න ඉතරම මිනිස්සයා විතරමයි. ඒකතු කිරීම වැඩි තියෙන්නේ අද භික්ෂුන් වහන්සේලාට නැත්නම් හැබැයි හුඟක් ලාට මේ මේ මෑණිවරුන්ට සලකන අඩුයි. සංඝයාට විතර වගේ පිටිකට හම්බ වෙන අඩුයි. ඒ වුණත් හරියට මේ අපි කියන අර නිහතමානී ජීවිතයක් ගත කරන පටන් ගත්තාම කිසිසේත්ම අද ප්‍රශ්නයක් නැහැ නැතිකම. තියෙන්නම බඩු වැඩිකමේ Tamanට ඕනට වැඩිය හොඳ quality එකේ ඉති ඒකට පස්සේ ඒක නිසා ਸਰුවත්ංශය සඳහන් කර තියෙනවා මේ ලාභ සත්කාර වැඩිවීම ඒකාන්තෙම නිවනට බාධායි. අඤ්ඤෝහි භික්කවේ ලාභ සත්කාරෝ අඤ්ඤෝහි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා කියලා තියෙනවා. නිවන් මාර්ගයේ එකක් ලාභ සත්කාර පාර එකක් මේ කියන්නේ ඒකේ අනතුරු දැනගත්තට පස්සේ ඒකෙන් ගැලවීමට තියෙන අමාරුව. දන්නේ නැතිකම නෙවෙයි. දැනගත්තත් අමාරු. ඒ නිසා පූජා කරන ගියෝ දැනෙන්න ගනිත්වා කියලා තමයි කියන්නේ. අනේ උඹලටවත් තේරිවා කියලා එකයි කියන්නේ. දුන්නට පස්සේ අල්ලිම අවුලක් තියෙනවා. ඒ මම නිල්ලඹ ඉන්න කාලේ ලස්සන කතාවක් වයි අලහකෝ මාත්‍යා. එතකොට එයා මේ ඉස්කෝලේ යනවා තාත්තා වතු අයිතිකාරයද කොහොමද? ඉතින් මේ පන්සලේ හාමුදුරන්ට ඊට දවසේ ඉන්නේ කියලා බණක් කියවලු අද හෙට කොල්ලා ඉස්කෝලේ යනවා බෝඩිමට. ඉතින් හාමුදුරුවෝ ඇවිල්ලා බෙර ගහලා කොඩි එල්ලගෙන සේසත් අල්ලගෙන ඇවිල්ලා සුදු පුටුවක ඉඳලා වාඩිලා බණ කිව්වලු. ඉතින් පහුවෙන් අම්මා කිව්වලු මේ පන්සලට ගිහලා හාමුදුරන්ට වැඳලා වරින් කියලා. ඉතින් එදා දවල්ට නැහැන්දාව ඉතින් දැන් දවස අපච්චි ගිහිල්ලා දහන්තුල යන්නේ බෝඩිමට ගිහිල්ලා කතා කරලා කතා කරලා මැද මිදුලේ මේ දොර වහලලු. පන්සලේ කවුරුත් නැහැ. ඊට පස්සේ දොරට තට්ටු කරටවලු කවුද පිටිපස්සට කවුද කියලාවලු මම අලාකෝ මහත්තයගේ පුතා හිතුවලු ආ කිව්වලු ඊට පස්සේ ටිකක් ගිහලා ආයෙ තට්ටු කරා ඊට පස්සේ ටික වෙලා ගියාට පස්සේ හාමුදුරුවෝ දොර ඇරියලු එංක පුරා මඩලු අතේ පහේ මඩ නිකන් අඳනයක් ඉල්ලගෙන මඩ ගාගෙන ඊට පස්සේ ගිහලා බලනකොට මැද මිදුලේ වී වගයක් වේලනවලු බැත දෙමිච්චා ඉතින් මේ ළමයා දැක්කලු ඊයේ සුදු කොඩයක් යට පාවඩ පිටින් ඇවිල්ලා බණ කියපු හාමුදුරුවෝ අද දැන් 16ක් වාගේ කිසිම අත් උදව්වක් නැහැ මැද මිදුලේ වී වේදනවා. ඊට පස්සේ කිව්වලු මේ ස්වාමීන් වහන්සේ මට ඊයේ දකින්නකොට ඇතිවෙච්ච හැඟීම වෙන එකක් අද ස්වාමීන් වහන්සේ ඉන්න තත්ත්වය දිහා බලනකොට මට හරි වෙනසක් වුණා කිය. කිසිම අසරණයි අත් උදව්වකට කවුරක්වත් නැහැ. උඹට ඔය වැඩක් නම් උඹ මොකටද ආවේ කියලා වගේ. ඊට පස්සේ අම්මා වැඳලා යන්න කිව්වා කියලා පන්සලේ ආමතු වාඩි වුණාට පස්සේ වැඳලා. වැඳලා පස්සේ කිව්වලු දරුවා උඹලාට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු තම තමන්ට පින් කරගන්න ඕනයි කියලා මම ඉඩ කඩම් බූදල් අපිට පූජා කරනවා. අපිට කුඹුර කරන්න බෑනේ. අපි අඳගොවියට දෙනවා. ඒ අකාල තියෙන බැත ජරාව ටික තීරම ගිනක් දාලා ඌ හොරකම් කරගන්න විතර ටික තීරම. දැන් මට වෙලා තියෙන්නේ බැත වේලන්දී කියලා. ඒක ගිනක් දුන්නාට පස්සේ විසි කරන්න බෑනේ. සාසනික දේවල්නේ. ඉතින් ඒක නිසා මේක මේ හිඟාගෙන කණ එක මේට වඩා හොඳයි කියලා. එයා හිතාගත්තලු අවුරුදු 16 කිව්වා මිනිස්සේ කවදාකවත් සංඝයා වහන්සේ නමකට ස්ථිර දීපලක් නම් දෙන්නේ නැහැ කියලා. දින මිනිහත් වැඩි. දිනපැසිව නඩත්තු කරන කවුද? ඉතින් අද තියෙන්නේ මේ ස්ථිර දීපල හොයන්න පෙළඹෙන රණ්ඩු කරන සංඝයා. ඒ නිසා අමාරුයි. අද තියෙන தත්ත්වෙදි හරි අමාරුයි බේරගෙන යන්න. නමුත් මේකේ තියෙන මේ කාමයා අපි මෙතෙක් කල් ඒ කට්ටිය පිටිපස්ස කාමයේ පිටිපස්ස එලවගෙන ගියා. දවසක හරි කාමයෙන් අයින් වෙන්න ගිය දවසේ තමයි කාමයේ තියෙන නපුරපේ. එලවෙලව පහර දෙනවා. නයා වගේ කිපිච්ච පොළඟෙක් වගේ පැන පැන පහර දෙනවා. මොනම විදියෙන් හරි අපිට සම්බන්ධයක් තුනොත් ඒ ඉර දිගේම ඇවිල්ලා හීනෙන් හරි ගන්නවා. බිම දානවාමයි. ඉතින් ඒ නිසා මේ නිකන් කොල්ල බබත් එක ශ්‍රී ලංකාව වගේ ගෑවුනට පස්සේ ගලවන්න යනවා අතේ ගෑවේ. අයින් කරන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ මේක මේ වඩනවා මේක මේකේ තියෙන ආදීනව දන්නවනම් මේ විදිහට මේවා ලං කරගන්න එකක් නෑ කියලා ඒකේ රංගේ තේරෙන්නේ අයින් කරන්න කී දවසේ ඒ භාවනාවට අදාළ නොවන ප්‍රශ්න අසීමකට සමාව වෙන 4 6 පහරවල් ලැබේ නොලැබේවා අන්තිම දවසට අහන්න බැරි වෙයි කියලායි අහන්නේ උපරිම පරිදි පැවිදි ජීවිතේ තවත් උපදෙස් ලබා දෙන්න අයිති ඒක නිසා පුළුවන් තරම් තියෙන්නේ පැවිද්දන් අතර පුළුවන් තරම් සතු සාමගිතිය තියෙනවා. පැවිදි වෙච්ච අය අතර පුළුවන් තරම් මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරලා ලැබෙන වස්තුවක් කරන ඔක්කොම සමෝසෙ බෙදා ගන්නවා. වැරද්දක් හමුණා සමෝසෙ බෙදාගෙන සංඝ කියන වචනේ හැටියට සාමූහිකව පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව අර මේ උඟාක් ඔය ප්‍රශ්නේ එන්නේ පෞද්ගලිකව වස්තු පිටිකට හම්බුනාට පස්සේ තමයි. ඒක නිසා ඒක ඒ කාල් මාක්ස් තුමා ඇති කරපු විදිහට සමාජවාදී ක්‍රමයට පොදු හදාගෙන පොදු එක පාවිච්චි කරලා යනවනම් ඊටාම පොඩි ප්‍රභාව ටිකකින් පිරිසිදුවට සරලව ඉන්න පුළුවන්. දැන් වෙලා දින එක එකන එක එකන තනි තනි ආයතන බවට පත්වලා එතකොට හරි වෙහෙසයි. මේ පොඩි පොඩි අඩුව ගැනීම තේරම ඕනේ කරනවා. ඒ නිසා මේ සාමූහිකයක ඉන්නකොට ඒ ලාභේ තියෙනවා. නමුත් මේ සමග්ගානන් තපෝසුකෝ කියන විදිහට සංඝයාගේ නිතරම අන්‍යෝන්‍ය ආબોධය තියෙන වැරදි හොන ගතිය නෙවෙයි උදව් කරන ගතිය. අනික ඉන්නයි උදව් කරන ගතිය. එතකොට නම් ප්‍රත්‍යයේ තියෙන අඩුපාඩුකම් උනත් මේ මිහිරියාවකට යනවා. වැඩි පාඩු නොවුනත් බෙදාගෙන යන්න පුළුවන්. මේ ඇත්තටම ප්‍රත්‍ය වශයෙන් නම් කෙලෙස් නැහැ. ඒ ප්‍රත්‍ය කරේ තමයි දක්වන ආකල්පේදී තමයි කෙලෙස් ඇති වෙන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ මම මීට ප්‍රථම භාවනා වැඩමුළුවකට සහභාගී වී නොමැති අයකින් භාවනා වැඩේ පහන යෙදී සිටින විට විටින් විට සිටුවේ තනින් තන මස්කුලි නලියන සයක් දැනෙනවා. ඊට පස්සේ යන්තම් උණුසුම් සහිත තද එලියක් යුත් ආලෝක ධාරා දෙකක් වම්පසින් පළමුවත් දෙවනුව දකුණු පසිනුත් පෙනෙනවා. පහන අතරතුර විටින් විට දරකොටුවක් කඩනවා වගේ ටක් ගාලා අනුකරණයේ ශබ්දයක් ඇසෙනවා. මුලදී මගේ භාවනාවට බාධාක් වුණා. මින්පසුව නැවතත් විශාල එලියක් සහිත ආලෝක අදම්බයක් දිස්සු අතර ඒ මැදරවම තුල අඩ කවාකාර ඡායාවක් දකුණේ සිට වමතට එකක් පිටිපස්සේ එකක් ආකාරයට ගමන් කර නැති වී ගියා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන මේ නිතා ගෞරවපූර්වක ආයද සිටින අතර ඉදිරියේදී මා ක්‍රියාකල යුතු අයුරු පහදා දෙනමින් අයදිමි. ඉතින් මටත් ආයාචනයක් කරන්න වෙනවා මොකද්ද කරපු භාවනාව කියලා දැනගන්න. මේක කිසි දැනක සඳහනක් නැහැ මොකද්ද කරපු භාවනාව. එතකොට මේ අරහෙම්ෙන් ආපු සංඥාවක් එක්කිනවා මට එතකොට චිත්‍ර පේන්නේ නැහැ. ඒ නිසා මමත් ආයාචනය කරලා හිටිනවා අනේ මේ මොන භාවනාව කරනකොටද මේක උනේ අඩු ගානේ. සක්මන් කරනකොටද ඉඳගෙන ඉන්නකොටද මොකද්ද මූල කර්මස්ථානයේ උනේ? මේ දේවල් වෙනකොට තමයි මූල කර්මස්ථානයක සම්බන්ධයක්ද නැත්නම් මේක නම් කිසිම තැනක සඳහනක්වත් නැහැ. ඒක නිසා මේකෙන් අමාරුයි මේ සම්බන්ධ වෙන්න. එචා මම ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්න කරුගෙන් ඒ අවශ්‍ය තොරතුරු අර ඉස්සෙල්ලා කරන්න කිව්වාගේ සභාවට ඉදිරිපත් කරනවා නම් හරි වටිනවා. මේක කාටත් වගේ හොඳ ප්‍රයෝජනයක් වෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ වගේ ප්‍රශ්න අතහැරියාට කවුට හරි එකට උත්තර දෙන්න ඕන නම් කරුණාකරලා අවස්ථාව ගන්න. මම ඉදිරියට යනවා. නිවන් අවබෝධය සඳහා යන ගමනේදී තමා තුළ ඇති කරගත යුතු ගුණ වන කර්ණිමිත සූත්‍රයේ පෙන් ගුණ කර්ණමිත සූත්‍රයේ පෙන්වා ඇත මේ ಗುಣ කෙනෙකු තුලින් මුලින් ඇති කරගත යුතු නැත්නම් භාවනා ජීවන සමග ඒවා වැඩි ජීවුන වේද පෙන්වා දෙන්න මේවා ප්‍රත්‍යুৎපන්නයි. මුලිනුත් තියෙනවා කරගෙන කරගෙන යනකොට වැඩෙනවා ඒක නිසා මේවා පිළිබඳව මතක් කිරීමක් වගේ තමයි ਸਰවචන්සේ සඳහන් කරලා තියෙන්නේ භාවනා කරනකොට මේවා අවශ්‍යයි ඒකෙන් භාවනා කරනකොට මේවා වැඩෙනවා අනේ ඒවට අනුග්‍රහ වෙන විදිහට තමයි කටයුතු කරන්න ඕනේ. ඒ නිසා කන්නිමිත්ත සූත්‍රයේ මේ සක්කෝ ගුණය ඇතුළු ගුණ 14ක් තියෙනවා. පටන් ගන්න කෙනාට ඒකට මූලික ප්‍රභවය තියෙනවා. බීජ තියෙනවා. නමුත් ඒවා වඩනකොට භාවනා වඩනකොට ඒවත් වැඩෙනවා. ඒව වැඩෙනකොට භාවනා මේ අත්උදව් දෙනවා. ඒ නිසා ඒවා ප්‍රතිඋත්පන්න වෙනවා. ඒ නිසා මේ මේ වගේ තියෙන්නේ එකිනෙකට අන්‍යෝන්‍ය ආධාරය. එහෙම නැත්නම් ඒවට කියන්නේ මේ පටිච්ච සමුප්පන්න එකිනෙක කෙරෙහි පිහිටා කටයුතු කරන ආකාරය තමයි ඒක භවනා කරන එකනට විතරයි තේරෙන්නේ සූත්‍ර කටපාඩම් කරන එකනට තේරෙන්නේ නැහැ ඒක. ඊගාවක ඉංග්‍රීසි ප්‍රශ්නයක් dear bante should the primary object be maintained while one uh, contemplates Uh, should the primary object be maintained while one attempts to include pain and other physical discomfort as a part of uh, suffering meditation. So this depends on the intensity of the object. While you are observing the primary object, if the intensity of the pain is low, you just ignore and go. If the intensity of the primary object and the pain is equal, still you give the priority to the primary object. If the intensity of the pain is more, then only you have to ask this question. You have to specifically uh, ask this question, what should I do? If it is so, naturally, mind will pulled away from the primary object. So you may uh, note the pain, for example, as far as it is prominent or oh, its physical discomfort. And when and where that is alleviated, you can come back to the primary object. If it is increasing, of course you will continue with the same. So it uh, circumstantial, very difficult to say uh, the other physical discomfort, it depends on the intensity. Yes? Yeah, so these are the things that means pain is less intensive, still you can tackle. So you, you keep it open. Torture, and it would take me away from the primary object. Yeah. And that, that was the question why uh, that I want to validate whether it's necessary to be all the time at the primary object or depend on the severity of pain. Is that right? Yeah, severity of the pain that categorically I can remember the Saddamari Sansi Sayado, the, in one of the Burmese masters, he has mentioned as far the pain is concerned, there are three kinds of pains, the minor one, the moderate one, and the excruciating kind of a torturing kind of pain. So when you are progressing with the primary object, you feel the primary object in breath, out breath or rising and falling. While happening still, if you are very alert, you can see number of pains are there. They are trivial. They are nothing to concern, so you, you are not even looking at it. You just ignore and go. So while they are, there may be one or two again coming and tapping on your door. Not the whole. And there, it is in par with the primary object and the the pain. And that time you still give the priority to the primary object. But whenever the pain is overpowering, you have nothing to do. Because it will take in you, your mind, your attention will be pulled off from the primary object and then you take the pain as the primary object. And then you remove the, the touching point from here to the point where you have the pain and then see the nature of the pain, how it is cutting like, piercing like, burning like, twisting like, whatever maybe you try to see it. So only for that severity level, yeah. it's okay to leave the primary object. Yeah. The second part, uh, uh, is there a trick to uh, initiate an observation of uh, warm versus cool air during breathing uh, meditation, uh, there is no, not necessary to have initiative. What you have to see is when you are observing the in-breath and out-breath, if you are in in-breath, you must make it sure that I am not in out-breath, I am not in pain, I am not in a sound, I am not in a thought. So that means you know you are in in-breath. And then immediately then in-breath ceases to exist and then out-breath happen. And then if your attention is face-to-face with the out-breath, you may know categorically to delimitate, limitate and say, I am now not in in-breath but in the out-breath. Not a pain, not a thought, not a sound. So like categorically if you can note it or be, follow it, and soon you can ask to know this is not in-breath but out-breath, what are the intrinsic nature of the out-breath? What are the intrinsic nature of the in-breath? Otherwise, you can't discriminate it. Um, I only get the experience of smell, no smell. Yeah. Short so or long. But you, when you mention that, I should try with warm... I, I never mention, I am very careful not to impose something. I am just giving an example. If you have misunderstood, I am sorry. It can call as uh, movement, stiffness, tension, oh, okay. expansion. Okay. <laughs> Oh, if I choose to try, yeah. is, is there a, a good strategy to, to observe? Yeah. So, but as and, when, as and when it is happening, you observe it. More and more you observe, one thing I can make you sure, your number of criterion, number of uh, natural characteristic will be increasing naturally it is increasing. More and more you to associate one person, you are bound to see his nature, his uh, behavior, uh, his all the kind of thing due to the more associate frequency. Frequent association increase in number of information. That is natural. Even a living thing or non-living thing. You can see different facets. But don't aim, don't chase behind, don't program. Uh, that is none of. the duties of the yogi. කර්ණී ස්වාමීන් වහන්සේ කාණ්ඩ සබ්දයක් අරමුණු වෙනෙට මානසිකාර්යය පවත්වන ආකාරය පැහැදිලි කර දෙන්න. පංචී ධර්මදේශනේ සවන් දුන් පසු මම මෙම ධර්ම තණ්හාව ඇතිවිය. ඒ පිළිබඳව සමාවන සීක්වා අර ආස්වාස් ප්‍රසවාස කරන කෙනෙක් නම් ආස්වාස් ප්‍රසවාසයේ මානසිකාර්යය පවත්වන ක්‍රමයටමයි සද්දයක් කනට එනකොට සද්දෙමයි එන්නේ. Taman හොයන යනව නෙවෙයි. ආවට පස්සේ Taman දන්න මේක රූපයක් නෙවෙයි, ආස්වාද ප්‍රසවාසය නෙවෙයි, වෙන වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි කියලා ඒ සද්දයේ හිත තියෙන බව නැත්නම් සද්දෙට මූණට මූණ දාලා හිත පැවැත්තිල්ල තමයි ඉස්සල්ලාම අවශ්‍ය මේ සඳහා අත්‍යවශ්‍ය දේ තමයි මේ සද්දෙට වෛර නොකිරීම. සද්දයක් පැමිණිච්ච එක මේ අභාග්‍යයක්වත් අවාසනාවන්ත දෙයක්වත් නෙවෙයි. දැන් සද්දය ඇවිල්ලා තියෙනවා. දැන් සද්දෙත් එක්ක ඉන්නේ. අන්න ඒක ඉන්නකොට දිගටම එන අඛණ්ඩ සද්දයක් නම් Tamanට දැනෙන තර්කයෙන් උදව් කරන්න පුළුවන් මේ සද්දේ ඇහැට ගියාටම ඇහැ කිචි කැවෙන්නේ නැහැ. සද්දේ නහයට ගියාට නහය කිචි කැවෙන්නේ නැහැ. සද්ද දිවට ගියාට දිව කිචි කැවෙන්නේ නැහැ. ඇඟට ගියාට කිචි කැවෙන්නේ නැහැ. ඒකට පුළුවන් කන කිචි කවන එක විතරයි. නැත්නම් සද්දය ගොදුරු කරන්න පුළුවන් වෙන්නේ සෝත ප්‍රසාදයට විතරයි. දැන් ඒ නිසා මගේ මේ සෝත ප්‍රසාදයයි දැන් වැඩ කරන්නේ. ඒක සෝත ප්‍රසාදේ කුචකවන්න පුළුවන් වෙන්නේ, කුප්පන්න පුළුවන් වෙන්නේ සද්දෙට පමණයි වගේ දේවල්. ඒ සද්දේ ඉන්නකොට Tamanට වැටෙන්න ගන්නවා. ඒ සුත්‍රමය ඥානසේ කරන හොඳට වැටෙනවා. නමුත් ඒක නෙවෙයි මෙතන මේ අරමුණු කරනවා කියන එක අදහස් වෙන්නේ සද්දේ ඉන්නකොට සද්දේ ඉන්න බව දන්න. වේදනාවක් නොවන බව දන්නවා. ආස්වාද ප්‍රසවාස නොවන බව දන්නවනම් අරමුණ වෙලා තියෙනවා. ගති කරුකටේ ස්වාමීන් වහන්සේ අනන්ත සංසාරේ සැරිසරන අපි ගුණවත් සිල්වත් ගුණවත් උතුමන් වහන්සේලාට දැන හෝ නොදැන කයින් වචනේ හිතින් ආමන් කරන්නේ නැති ඒකයි තමයි සංසාරේ ගෙවන්නේ ඒ එසේ වූ විට ඒ උත්මයන් කමා කරවා නොගත්තොත් කවදාවත් අපට මඟපල් නොලැබෙන බවක් අසහත්‍යමයි හැබැයි ස්වාමීනාස අප සෑම වහන්සේ ඉදිරියේදී සමාව ලබා දෙන සීක්කෝ මේ මාව අල්ලගන්න හදනවා මේ එන්න සංසාරයක් කරගත්ත දේවල් වලට මාව බේරලා තියෙන ඕන එකක් මාත් එන්නම් ඕගොල්ලත් එක්ක ඕන කෙනෙක්ගේ සමාව ගන්න එච්චරයි කරන්න තියෙන්නේ නිකන් මාව දඩමීමක් කරගන්න යන්න එපා නිකන් අහක ඉන්නවම ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කිරීමේදී ඇටසැකිල්ලක් හෝ දැතේ කකුලේ නැවීම දනහිස උකුල එසේම ඔළුවද ඇට සැකිල්ලක්සේ වරින් වර හැඟේ. මේ නිවැරදිදයි පාදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේවා නිකම් බ්ලැන්ක් ප්‍රශ්න. එහෙම නැත්නම් ඒ වරින් වර හැඟෙනවා නම් ඉතින් මේක ප්‍රകൃතියෙන් එන දෙයක් නම් ඒක ඒකනම් ප්‍රകൃතිය වැරදිනේ වැරදි බලන්න ඕනේ ඒක ඒක විසින් එනවා Taman දකින්න එච්චරයි කිසි පටලවිලක් වෙන දෙයක් නැහැ නේ ඇති හැටි පේන එකනේ ඉතින් ඒකටම යන්න දෙන්න කොහොමද මම කියන්නේ හරි වැරදි කියලා මට නෑ කිසිම ඒකත් එක්ක සම්බන්ධීකරණයක් නැත්නම් මේ කියන ප්‍රකාශයෙන්වත් මට සම්බන්ධ වෙන්න බෑ නිසා මට මේ තොරතුරු මදි සක්මන් භාවනා කරන වෙලාවේදී ඇටසැකිල්ලක්සේ දැනේ දනහිස උකුලේසීම ඔළුවද ඇට සැකිල්ලක්සේ හෝ වරින් වර හැංගේ. ඉතින් මේ ඇට සැකිල්ලක්සේ වරින් වර හැංගෙන දේ තදවීමක් විදිහට වැටහෙන්නේ නැත්නම් ඝන දෙයක් විදිහට වැටහෙන්නේ එහෙම නැත්නම් මේ මොන විදිහටද මේ හැංගෙන්නේ කියලා කිව්වනම් අපි තව කෙනෙකුට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් මේ හැංගේ කියන වචනේ ගොඩාක් අර්ථ තියෙනවා ඒක විස්තර වෙලා නැහැ ඒක නිසා වැරදින වැරදි කියන්න බෑ නමුත් දිගට කරගෙන යන්න කියලා ආරක්ෂාකාරීව කියන්න පුළුවන් කරගෙන යනකොට Tamanටම තේරෙයි මේක හිතලුවක් නම් සක්මණෙන් හිත කැඩෙයි. ප්‍රകൃතිය නම් සක්මණට හිත යා කරලා දෙයි. සතිය සමාධිය කෙටියෙන් විස්තර කර දෙන්න කරුණාවෙන් ඉල්ලමි. සතිය කියලා කියන්නේ චෛතසිකය, සමාධිය කියලා කියන්නේ චෛතසිකයක්. මේ සතිය තමයි සමාධියට ආසන්න කාරණා වෙන්නේ. අඛණ්ඩ සතිය පවතිනකොට සමාධිය ඇති වෙනවා. සමාධිය කියලා කියන්නේ සමතේ මේ සබාවක තියෙන විවිධ මතාන්තර සාහිත්‍ය සමිතිය සමිතියක් සමතේකටපත් වෙනවා කියලා කියන්නේ එක මතයකට එනවයි කියන්නේ මේක තමයි සමතේකටපත් වෙනවා කියලා කියන්නේ චෛසික 52 ඒ නන්නත්තර ජෝතෝ අහිටපෙව එකම තැනකට ඒකාග්‍ර වෙන එකයි සමාධිය කියන්නේ ඒකට ආසන්න කාරණා වෙන්නේ මේ සති චෛතසිකය දෙකම සතිය සමාධිය දෙකම චෛතසික දෙකක් Uh, dear Bhante, Nandalal in Miami would like to ask for two copies of your personal history in Sinhala so I can uh, hand to him, to his... Uh, sister, uh, will you please give me uh, where to get the book? I also note uh, would like to need the English version of it if it is available. Uh, there is no such a thing. Two copies of your personal history. So maybe the existing, uh, the Abbott, his thing is uh, published. So my history is still writing. It's continuing. It has to be, some, someday it will be a history. Now it is in the present tense. So this is everyone's history. In this life itself means everyone's history. Yeah. For my understanding, there is no ධර්ම දේශනා සඳහා උපට්ඨාති යන උපාදානයට සමාන පදයක් දැයි පැහැදිලි කර දෙන මේ ඉල්ලා සිටීමේ උපට්ඨාති යන පදයේ තවත් පැහැදිලි කරන්න මැනවි. උපට්ඨාති පට්ඨා පට්ටල කරනවා කියලා වචන තියෙනවා. ස්ථාපිත කරනවා කියන එක. පට්ඨාති කියලා කියන්නේ ළඟින් තැම්පත් වෙනවා කියන එක. ළඟින් වාඩි වෙනවා කියන එකයි. ඒ නිසා එයාට මේ මේ කාට හරි සුවදතාවයක් දක්වන එක නේ ළඟ ඉඳ ගන්නවයි කියලා කියන්නේ. සමහරට ද්වේෂය නිසාත් ඉඳ ගන්න පුළුවන් පීයේ බසන්නේ. දෙකටමත් ළඟ ඉඳ ගන්න. කොහොම හරි ඒකේ තියෙනවා යටි අදහසක්. උපට්ඨානේ කරන්නේ ඒ අදහසින් තමයි. ඉතින් ඒක එළඹ වාසිය කිරීම කියන වචනේ තියෙනවා, ගේවා දිනවා කියන වචනේ තියෙනවා, උපාදාන කියන වචනේ තියෙන බොහොම සමානයි. හැබැයි උපාදානයට වැඩිය උපට්ඨාති කියන එක තාම බොළඳයි. උපාදාන කියන හොඳට ගන්න බහල වෙලා කෘත්‍යයට සකස් වෙලා තියෙන්නේ. උපට්ඨාති කියන්නේ ඊට වැඩිය තාම හදන්න පුළුවන්. තාම මේක මේ මැඩිකලේ පුච්චලා නැහැ. අමු මැට්ට තියෙන. ඕනිට හදන්න පුළුවන්. ඒ නිසා මේ ශික්ෂණයට ලක් කරගන්න ඔය උපදාන මට්ටමට ගියාම හරි අමාරුයි. ඒකේ වෙනුවට ගන්න බහල වෙලා ඉවරයි. මේකට තමයි තම්මේතා කියනවා. පට්ඨාති කියන එකටම ඇලිගලි වාසය කරනවා. ඒකට ඇඟැලුම් කම්පානවා. ඒ වගේ ගොඩාක් සමාන පද තියෙනවා. මම හිතන්නේ මේ දේශනාවේදී බැලුවත් ඒ දේශනාවලිය කීපවතකදීම ඒකට සමාන වචන කියවිලා තියෙනවා. මට දැන් ඔක්කොම එක ලයිස්ට්වට මතක් වෙන්නේ නැහැ. නමුත් උපාදානයේ උපාදානයේටම අන්වර්ථ පදයක් තමයි. නමුත් උපාදානයේ තරම්ම කෙලස් බරිත වෙලා නැහැ. තව හැඩේ ගැනිලා නැහැ. නමුත් මේ පැත්තට යන එකක් තමයි පට්ටාති කියලා කියන්නේ. So this is to be taken in the individual interviews. Correct? you, your writing, it says that uh, please discuss this in the individual interview session. So I'll keep it for the next. I think uh, that's all for the day. නැත්නම් লীලා තියෙන ප්‍රශ්න නම් එච්චරයි. අපිට තියෙන තව විනාඩි 15ක විතර වගේ යොදාගත්ත කාලය ඉතුරුවක් 10ක් ඉතුරුලා තියෙනවා. භාවනාවට කැමැත්ත වැඩි වෙනවා සද්ධාව තියෙන කෙනාගේ හරි ගියත් එකයි වැරදුනත් එකයි වැස්සත් එකයි පැවුවත් එකයි යා නිතරම කායිමත් උනන්දුවක් දහිත කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. Taman තුලින්ම දන්නවා මේක දැන් කොහොම කරොත් මම කරන්නවා. ඒක නිසා මේ අතනෑර භවනා කිරීමේ හැකියාව කුසල ඡන්ද කියන කරබැලීමේ ආසාව එනවා. මට නිින්ද ගාගෙන යනකොට කොහොමද කරන්නේ? ලෙඩ වේගෙන එනකොට කොහොමද කරන්නේ? බඩගින්න ඉන්නකොට කොහොමද කරන්නේ? කවුරු හරි බැනලා හිතන රක් වෙච්චාම කොහොමද කරන්නේ කියලා ඒ ඉස්සර මේ වත් නිසා මේ මග අරිනවනේ. නොකරන්න බලන්න දැන් නැහැ. දැන් බලනවා මේකත් භාවනාව මේකත් භාවනා කරනවා බලන මොනක්නේ පැතිකඩක්නේ කියලා හැමදේම අර කරබැලීමේ ආසාව වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි ඉස්සර වගේ පටු පරාසයක නෙවෙයි යන්නේ. හැම දෙයකටම යොදන්න ගන්නවා. ඒ වගේම මේ තමන්ගේ බීමන්තර නුවණ ප්‍රඥාව වැඩෙන්නේ දැන් අපි වස්තු විනාශයක් වෙලා හිත වැටෙනවනේ. ඥාති විනාශයක් වෙලා හිත වැටෙනවා. මොකක් හරි හිත වැටෙනාට පස්සේ ඒ වැටිච්ච හිත නැගිටවා ගන්න තමන්ගේ පිටගෙනගේ පිටපතනවාද? නානාපගන නැත්තම් ටික දවසකින් තමන් දන්නව කොච්චර වැටුණත් පස්සේ එනවනේ. දැන් පෙට්‍රල් ගණන් ගිය දවසේ ඉතින් එන්න ඔක්කොටම අප්සෙට්. අහුවෙන් දැනට ආයෙ ගාණක් නැහැ. අර ගානටම පෙට්‍රල් දුවනවා. ඒ බෝම්බයක් තිබ්බ දාසේ සෙන්ට්‍රල් බැංක් එකට අම්මා රට පුරා අපහුවෙන්ද බලනට ආයෙසර සෙන්ට්‍රල් බැංක් ඕන තරම් සෙනගින්නේ. ඔය කොච්චර සෙල්ලම් කරුවත් එක දවසයි. ඒ වගේ දන්නා අපි වැටෙනවා. වැටෙනකොට පස්සේ ඉස්සර නිකට අල්ලගෙන ටීම් කල්පනා කරන අයියාදී මේ මං වගේ භාවනා කරනකොට මෙහෙම වුනේ කියලා දැන් නෑ. උඹ බුදු වෙලා නෑ බුදු වුණත් ඕක එනවා. ඔය ටිකක් දවසක් ඔය පෙත්තකට ලහිටපන් ඊට පස්සේ ආයෙ මේක නැගිටිනවා. අනේ නැගිටින හැටි තමා විශ්ින් තමා රිකව කරන වෙලාවේදී එතන තමයි මීමන්සන නුවණ තියෙන්නේ. අපි හුඟක් වෙලාට එක්කෝ කාවෙලාට කියලා යද්දිනවා, බෝධි පූජා තියෙනවා, නී කියලා කියනවා ඉස්සලා ඉස්සලා. පහුවට දැනනොත් කවුරු මොන જાති කරුවත් Tamange හිතේ තියෙන ඉමුනිටි එක විතරයි. අනේ ඒ වැඩපිළිවෙල හරි ආසාවෙන් බලා ඉන්නවා තුවාලයක් වුණාට පස්සේ තුවාලේ පෑහෙනවා ඇති. තුවාලේ සනීපෙන් හැටි බලා ඉන්නවා වගේ. ඒ අර වැටිලා දැන් හිතේ සතිය කැඩිලා දැන් හිත හොඳටම නරක වෙනවා. ආනපාන කැඩිලා. එහෙනම් කොමුණ හරි හිතවිල්ලක් ඇවිල්ලා ඊට පස්සේ බලනවා නැවතත් ආය ආනාපානට තිබුණු විදියටම ප්‍රේමයෙන් ළඟා වීම සඳහා මට මොන උපක්‍රම දී තියෙන්නේ හිතේ මම ළඟ කොච්චර ඒක සඳහා ටූල්ස් තියනවාද කියලා අන්න ඒක හොයනකොට තමයි තමන්ගේ ස්වාධීනත්වයේ සඳහා එහෙම නැත්නම් තිබුණු තැනට නැවත පැමිණීම සඳහා හීල් වෙන වෙලාවෙදී තමයි මීමන්සට නෝන වැඩනවාද කියලා දැනෙන්නේ එහෙම නැත්නම් අපි නිතරම පරාදීනයි කායෙන් හරි එනකන් ඉන්නවා බලාගෙන ඒක රුණක් කමන්නේ නැහැ. ආධුනික කාලේ එහෙම උනාට කමන්නේ නැහැ. පහුවෙනට පහුවෙනට යාගෙන් වෙනදී Taman විහිම සංස්ලේෂණය කරගෙන යන්න පටන් ගන්නවා. එතකොට වෙන අබැග්ගයක්, කරදරයක්, අමලියක් Tamanට අලුත් අදහස් ඇති කරනවා. Tamanට අලුත් නව ක්‍රම පිට මාර්ග හොයලා දෙනවා. කෙටි ක්‍රම මේක සනීප වෙන්න වෙනකොට මේ කරදර વિશે තිබුණාට පැංගිරි බැල්ම නෙවෙයි තියෙන්නේ දැන්. මේක නිකන් මගේ හැකියාවල් උරගාට බලන තැනක් වගේ මේ ජීවිත දිහාට දක්වන ආකල්පෙලුක් වෙනසක් ඇති වෙනවා. එහෙම නැත්නම් තමන් අමහිරි කෑමක් ලැබෙනවා. අකමැති පුද්ගලෙක් එක්ක වැඩ කරන්න වෙනවා. එහෙම නැත්නම් ලෙඩ වෙලා මොකක් හරි එකක් වෙනවා. උනාට පස්සේ ඒක නිසා ගසා දාලා නිකන් ඉන්නේ බලනවා මේ නැත්නම් කවුරු හරි කිසිම හේතුවක් නැතුව තමන්ට දොස් කියනවා නැත්නම් අනවින කරනවා දන්නව හොඳට මේ මැස්සට වයර් මාරු වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඇඟට නොදැනෙන තමයි ඒකට යනකම් ඉවසන වෙලාවෙදි තේරෙනවා අපි අර මෙතෙක්කල් වැඩ කරපු නැති නැත්නම් සම්ප්‍රදාන කුල සීමාව ඉක්මවලා අපි අපේ මොලේ තියෙන ක්‍රොස් කනෙක්ෂන්ස් එන්න පටන් ගන්නවා. වැඩ හොයන. ඒක හොඳම විමර්ශන අවස්ථාවක්. ඉතින් ඒක සඳහා යුව ඇත්තටම අපිට තේරෙන්නේ අමලියකදී, කරදරයකදී, වෙහෙසකදී. ඉසాత බැඳගෙන අඬන එක නෙවෙයි වැඩේ. මට පුළුවන් මේක තනියම ගොඩ එන්න කියන එකයි ඔය සද්ධාව වේවා වීර්යයටත් ඔක්කොම තමයි කියන්න තියෙන්නේ ප්‍රඥාවටත් එහෙමයි ඇත්තටම තියෙනවා අපි ළඟ ප්‍රඥාව තියෙනවා අපි හැම වෙලාවෙම අනුන්ගේ අනුකම්පාවෙන් බලාපොරොත්තු වෙනවා ඇයි මං වගේ සුදු අඳින කෙනෙකුට මෙහෙම වුනේ යන්නේ සුදු නෙමෙයි කළු ඇඳත් ඕක ඔහොම වෙන්න පුළුවන් ඇඳුම් නැතුව හිටියත් ඕක වෙන්න පුළුවන් අපිට කරන්න තියෙන්නේ වෙච්ච දෙයට එන්න සීරද කියලා ඊගාට කරන්න දේ බලන්න ඒ මිනිහටම බිම දාන්න බෑ මායාවත් බිම දාන්න බෑ වෙලාවට පොඩ්ඩක් ඔළුව පහත් කරලා හේබාලා ඉන්නවා. ඊට මේ ඩය බැටරි charge වෙලා එනවා. සද්ධාවට ප්‍රඥාවට හරි මම හරිම කැමති වගේ මේවට කියන්නේ අනපේක්ෂිත කරදර. ලෝකයක පැත්තෙන් බලන අනපේක්ෂිත කරදර. එන්නකොටම දත් විදි කනවා හොම්බකට රිවර්ට් වෙන දෙයක් ගහන්න කියලා හිතෙනවා. පස්සේ නෑ නෑ උඹ උඹ බුද්ධ පුත්‍රයෙක් උඹ භාවනා කරන එකේ මීට ඊටපස්සේ මේකේ තියෙන පෙතක්. ඒක හැම වෙලාවෙම තමන් අලුත් කරනවා. ඒ තමන්ගේ හැකියාවලුත් අලුත් කරනවා. ඒ වගේම ජීවිතය පිළිබඳව තම බලාපොරොත්තු ඇති කරනවා. ජීවිතේම නෙවෙයි මේ මේ මේ ආධ්‍යාත්මික ජීවිතේ. කාටවත් වටන්න බෑ. මොන જાතියෙන් කිරුවත් වඩ මැරුවත් වටන්න බෑ. ඒකත් තරහ යනවා. ගිල්ලල ඊගාට එන chance එක ගන්න ගියාම ඔය ගහන ගහන ගැහිලිකාරෝ මොන જાතියෙන් ගැහුවත් ඒ ශ්‍රද්ධාව තියෙන මිනිහා ප්‍රඥාව තියෙන මනුස්සයා ඒකම පොහොරක් කරගන්නවා. ඒක ඒක තමයි ඇත්තටම ඔය මේ ස්කවුටින් වල නැත්නම් ඔය ආමි ස්පෙෂල් පෝස්ට් වල උගන්වන්න හදාන්නේ. මොකද ඒකට කිසිම වියදමක් නැතුව මේක උගන්වන්නට ගිය පාර අනුජ වීරසිංහ ඇවිල්ලා හිටියා. ඒක කියනවා මේ උඹ ලක්ෂ 18ක් දීලා එංගලන්තෙ ගිහලා ඉගෙන ගත්තලු ඒ ටෙක්නික්ස් වගේක්. ස්වාමීන් වහන්සේ මේ නිකන් උගන්වන එකෙන් අරික් කරක් ඉගෙනුවේ නැතිලු. ඔය ටිකමලු ඉගෙනුවේ. ආනාපාන සතිය විතරනොල කියන්නේ බුදුහාමුදුරගේ නමක්වත් මොනවත් නැතිලු මේකට රුපියල් ලක්ෂ 4යි මේකට රුපියල් ලක්ෂ 8යි කිය ගන්නවලු ඔය කියන එකෙන් කාලක්වත් නැහැ ස්වාමීන් වහන්සේ බුදුමයි මේ මිනිස්සු ගන්නදී අපේ තියෙන මෝඩකමට අපි ලක්ෂ ගණන් ගෙව්වට මේව අගේ කරන්නේ නැති වුණාට මේකෙන් ඒ සියලු ශක්තියින් ඒ සියලු හැකියාවන් ලබා දෙනවා Pante, could you please explain uh, the difference between vedanang and vinyanang. The difference between the two. Uh, uh-huh. Because I don't seem to get. Uh, the vijnana is consciousness. Consciousness is the basic source. And uh, in Pali it is called chitta. And it has uh, 52 recognized mental factors. Vedana is one of the mental factors. Or chitta, vijnana is the mind Vedana is a mental factor. Perception is a mental factor. Mindfulness is a mental factor, just like a uh, progeny or the children. Vijnana is the, the parents and the chit, uh, Vedana is a outcome or, or progeny or the children of the mind. Chitta Chaitasika. As far as the um, uh, similarity is concerned, both of them are known as non-material. They are non-material. That come and the uh, nama, not, they are not belongs to the material. They are immaterial thing, but the chitta is the one creating uh, Vedana, Chaitasika. No, the, the feeling, uh, the Vedana, is a child. It's an outcome. It's a creation of, in a sense, the creation of the consciousness. It is not a transformation. It's just like a water and its waves. A water body is separate. Uh, individual waves are just representing the water body. The consciousness, the mind is just like the water body, the lake. And the Vedana is just yet another wave in the water. So it's not in the order Rupa, Vedana, Sanya, Sankhara, Vinya. No, it's not in that order, right? That order also you can see the materiality is Rupa and then Vedana is the most uh, gross thing uh, immature mind can understand. Once you train the mind from the rupa and vedana only, you will exposed, you will be qualified to go into sanya. Mind has to be very refined and clear in order to understand the sanya. And then only uh, you can go into the sankhara, manifestations, fabrications. And after that, everything you come to know, only you can see the source, vijnana. Okay, that is functional differences. But it is not the transformation from each to other. Uh, the, you mean intentional or unintentional, uh, or propelled by something, or it is happening by itself, that usually even without meditation you can tackle it, you can understand passive voice and active voice in the grammar. But in the meditation, only you can restrain which you are doing by your volition. That is what the Buddha is asking. You must restrain as much as it is restrainable. The huge amount there are unrestrainable, unfabricated, unvolitional. So these things by just you can just observing you can understand it is un not under your control. It is not happening according to your agenda. There only you can see it is non-governable. That part, it's clearly non-governable. That is called subconscious. It is happening, you can just see, you can just observe, but there are some rules and laws and kind of thing, how these mental activities are happening. But you have no control upon, you have no governing power, but you can observe it. That is called non-volitional. we pay attention to this mechanism in our daily life anyway or no? Very difficult, but in a sitting meditation, sometimes you can discriminate how much you manipulate, how much it is just happening. And uh, that is part and parcel of the individual yogi's responsibility. You have to understand when you are breathing, how much you do uh, forceful breathing, how much natural breathing, how much uh, the heartbeat uh, happening, how much it is you are manipulating by your emotions. So that kind of uh, things, even your uh, winking of your eyes, and uh, all the kind of thing you can either do by voluntary muscles or involuntary muscles. What I mean is observing this process uh, when not in meditation state, in a regular activity. Is it useful to think about this or observing this or not at all? So it is heavily applicable. It is a part and parcel of the deep meditation, specifically in the inside meditation. And when you see a child in sleep, you can see functions are happening. Mother can see the baby is asleep. So definitely you know that baby is not involved there. But activities are going on. Exactly when the mother is sleeping. The outsider can see the, the, all the activities, but the person who has slept do not know. They are happening. So in the meditation, you are awakening into the dream and you can see how much you do and how much it is happening. That is a very, very interesting discrimination that one, one or the other day you have to be aware of it. Then only the, the real vipassana is going to start. Okay, එහෙනම් අපේ වෙලාව ඉවරයි. බලාපොරොත්තු වෙන අපි පැයකමාර කාලය පැයකමාරක් ගත වෙලා තිනවා. දැන් දෙකමාර තමයි සටහන් වෙන්නේ. අපි තාම පැය කමාරක කාලේ නැවතත් රැස් වෙනවා දවසේ ධර්ම දේශනාව සඳහා ඒ අතරමැද කාලේ සක්මණට සහ ගිලම්පසට වෙලා ලැබෙනවා. ඉතින් මේ සමගම අපේ දවසේ ධර්ම සාකච්ඡාව වරේ සමාප්ත වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.